ඒ කියන්නේ මේකට කියන්නේ අපේ භාෂාවෙන් කියනවා නෑකමට වැඩිය ඕනෑකම කියලා. අපි වැඩ යන්නේ නෑකම මත නෙවෙයි ඕනෑකම මත. නෑකම මත මත ඕනෑකම આવොත් වඩා හොඳයි. හැබැයි නෑකම නැතුණත් ඕනෑකම තියෙනවා වැඩ යනවා. ඒ නිසා ඒක සඳහා අපිට වැඩක් අපිට ජීවිතයේ තියෙන ආගමික දේශපාලන ආර්ථික වශයෙන් අපේ අභිමතාර්ථ ඒ අභිමතාර්ථ ළඟා කිරීම සඳහා බිස්නස් කරනකොට නම් පැහැදිලිව දන්නවා තමන්ගේ අනිත් partner අනිත් එක්ක නම තියෙන විශ්වාසයම තමයි බිස්නස් එක. එහෙම නැත්තම් කරන්න බෑ. ඉතින් එයාට බෑන්ක් ගැරන්ටි ඉල්ලනවා, ඉන්ෂුරන්ස් ගැරන්ටි ඉල්ලනවා, අස්සම් කරනවා. ඒ කියන්නේ වැඩේ වෙන්නේ නැහැ. ඉහළට යනවා. නමුත් එහෙම නෙවෙයි සාමාන්‍යයෙන් කරන්නේ එකිනෙකා මත විශ්වාසයෙන් කරගෙන යන එක. එතකොට හැබැයි අර වගේම අනතුරුදායක පැත්තකුත් තියෙනවා. නමුත් ඒක වාසිය මොකද්ද? සැකේ වාසිය තමයි පැත්තට යනවා. ඊට වැඩිය ලොකු මේ ගැඹුරක් මෙතන කතා කරන්නේ සාසනික වශයෙන් අපි යන්න හදන නිවන සාක්ෂාත් කර ගැනීමට වෙනම දිට කියනවා නම් ලෞකෝත්තර පැත්තක දෙයක් ළඟට යන්න ගියාම අපිට විශ්වාසය අවශ්‍යයි. ඉතින් ඒක තමයි අපි සීලය කියලා සාමාන්‍යයෙන් මේ හඳුන්වන්නේ. ඒ සීලයේදී අපිට සදාචාරාත්මක වගකීමක් එනවා. Taman තුලමත් කායික වාචසික ක්‍රියා මම මේ කරන දේ අනුන්ට කරදරයක් නැහැ. මම කරන දේ මත්තර කරදරයක් නැහැ කියන අර්ථයට එන්න ඕනේ. ඒක මම අසුරු කරන අයත් එකිනෙකා ගැන විශ්වාස කරන හිටියොත් ඒක දිහාවකට යන්න පුළුවන්. ඒ නිසා කියනවා පිරිසක් එක්ක වැඩ කරනකොට පිරිස වේගය තීන්දුව කරන්නේ අන්තිම දුර්වලයා. ඕන කෙනෙකුට ඉස්සරහට එන්න පුළුවන්. පස්සට එන මාසාව කොච්චර කෙරුවක්වත්. ඒක පහුවෙලා ආවට පස්සේ සේරම ඉතින් බලන්න ඉන්න ඕනේ. ඒ මනුස්සයා ඉතින් ආයේ දන්නේ එයාට බෑ. ඉතින් ඒ නිසා කියන්න වෙනවා එහෙනම් පිරිසක් එක්ක ඕන තනියම ගියා නම් කඟ වෙනවා වගේ යන්න පුළුවන් කියලා. ඒතර සරුවචාන්සේ කියනවා මහා ප්‍රඥාව විතරයි කරුණාව නැහැ කියලා. පිරිසක් එක්කෝ මගේ තුල එන්න ගියාම අන්තිම මනසයා කැහැලා කිඹිසැරලා හිමීට එනකොට අර බලහින මනසෙන්ගේ අර ඉනන්දු ඔක්කොම ඉවරයි. එතකොට තියෙනවා කිසි අනුකම්පාව විතරයි කරුණාවක් ප්‍රඥාවක් කරගන්න වෙලාවක් නැහැ. මොකද ප්‍රඥාව නෙවෙයි එන්නේ. එතකොට බණින්ද හිතෙන්නේ. ඉතින් ওই දෙකම ඇද යනකොට එකිනෙකාට විශ්වාස කරනවා අපි යම් කිසි දෙයකට පොරොන්දුනවා. අපි ඒකට එකඟ වෙනවනම් එතකොට ආපු නැති එක නැතුණත් ඉන්න කට්ටිය අරගෙන ගියාට දෝෂයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක සඳහා ඇති කරපු සමාජය තමයි සංඝ සමාජය කියන්නේ. සංඝ සමාජය කියලා කියන්නේ භ්‍රමචරියක් ගත කරන අය සංඝ කියන්නේ බැඳුනක්. සමූහයක්, පරිෂදයක්, පිරිසක් සංඝ කියලා කියන්නේ. ඒ කට්ටිය 100ට 100ක්ම විශ්වාස කරනවා කියන පදනමේ තමයි ਸਰවඥාන්ත මේක ඇති කරේ. මේක කොච්චර දුරට ලෝක මේ දේශපාලනට ගියාද කියනවනම් මේ සංකල්පය තමයි කාල් මාක්ස් මාට හම්බ වෙලා සම සමාජය ඇති කෙරුවේ. එයා ඒකේ ලොකු මූලධර්මයක් ඇති කරලා සම්පූර්ණ ලෝකේ හැම කෙනෙක්ම හැම කෙනෙක් විශ්වාස කරනවා වෙන ස්වර්ගයක් අවශ්‍යතාවයක් නැහැ. නමුත් පෘ탁 කියලා කියන්නේ ඊට වඩා අනිත් පැත්ත. පෘ탁ඥය කියලා කියන්නේ පුද්ගලික මතයක් තියෙනවා පුද්ගලික රුචිකත්වයක් තියෙනවා පුද්ගලික කාලන එයා කියනවා මොන දේ දීලා හරි මගේ විවේකේ මට ඕනේ මගේ කාලසටහන මට ඕනේ මගේ රුචිය මට ඕනේ. ඒ අනිත් පැත්ත තමයි සමගිය. ඉතින් මේ කාල් මාක්ස් මාගේ මේ ධර්මයේ ආවට පස්සේ 30 <clears throat> ගණන් 40 ගණන් වෙනකොට හිටපු ලංකාවේ හිටපු සෑම ස්වාමීන් වහන්සේනමක්ම සමාජවාදී පැත්ත මෙන්න මේ විශ්වාසය ඇති කරන දෙයක් විදිහට අනේ කොමියුනිස්ට් කතාව දන්නේ නැහැ, මාක්ස්වාදී කතාව දන්නේ නැහැ, වාමාංශික දන්නේ නැහැ මේකට උදව් කරා. සමස්තවාදී කියන පදෙත් ඇටියේ සංගය. අන්තිමට බලනකොට ඒක කරන්න බැරිද? මේක පොදුවේ විශ්වාසය නැහැ. මොකද ඒව කඩන වෙනම හොර කල්ලි ඉන්නවා. අර විශ්වාසය මතින්ම හොර වැඩ කරනවා. ඉතින් ඒගොල්ලෝ දෙන්නෙම නැහැ විශ්වාසයක් ඇති කරගන්න. නමුත් අර සංඝයා වගේ භ්‍රමචාරී වගේ පැවිදි මේ භාවනා කරන අය අතරගේ විශ්වාසය ඇති වුණා නම් අනිත් එක නම් මගේ මේ හැටි මේ තරහ වෙයි කියලා ගාණක් නෑ යන්න පුළුවන්. ඉතින් ඒ නිසා සමග්ගාණන් තපෝසුකෝ විශ්වාස පරමාඥාති බොහොම සමාන්තර වචන. සමගි වුණාට තපස සැපයි. තපස කියන්නේ දුර්වල කාරණා නමුත් හැම කෙනාම ඒ දිගට යොදු වෙලා ඉන්න කෙනෙක් චරිචුරු නැහැ පස්සට යන්නේ. මේ විශ්වාසයක් තියෙනවා නම් මේ මාත් එක්ක වැඩ කරන සබ්‍රහ්මචාරි කියන වචනේ පාවිච්චි කරන සබ්‍රහ්මචාරි ඒකට බ්‍රහ්මචාරි හැදෙන කට්ටිය මම වර්ධල තේරුම් ගන්න එකක් නැහැ කියලා මට තීන්දුවකට ඇයි යතයි. මේ ඔයා කැමතිද මෙයා කැමති කියන්නේ කිව්වොත් තීන්දුවේ පිළිුණු වෙනවා. තීන්දුව ගන්න දෙන්නෙම නැහැ. ඉතින් අන්න ওই දෙක මැද දාන සීල භාවනා නැත්නම් දාන සීල සමාධි ප්‍රඥා කියන වැඩපිළිවෙලේ දානයේදී සීලයේදී මේ විශ්වාසය තදින්ම අවශ්‍යයි ආධ්‍යාත්මික ජීවිතයක් ගොඩ ගන්න. කලින් ඉන්න කල්යාණ මිත්‍රයන් අනිවාර්යම ආලෝකයක් එනවා. ඉහළ ඉන්න කල්යාණ මිත්‍රෝ ආරයට පුළුවන් තරම් උදව් කරනවා. උදව් කරන කරන යනකොට ඒ පුද්ගලයා එන්නේ එන්නේ එන්නේ විශ්වාසයෙන් ස්වාධීන වෙනවා. එයාට තනියම හිට ගන්න පුළුවන් වෙනවා. නමුත් ඒ පුද්ගලයා ඊට පස්සේ ඊගාවෙන එකට උදව් කරේ නැත්නම් නිමි પરම්පරාවට යනවා. එයාට පුළුවන් ඊට පස්සේ පැත්තකට වෙන්න. මට මම අමාරුවේ නැගිට කවුරුත් මට උදව් කරේ නැහැ. මම තනියම ආවේ. මට මගේ විවේකයට යන්න පුළුවන්. ඒතකොට සර්වඥාන්සේ කියනවා අනේ එතකොට අර විශ්වාසය නැතුව පෙළෙන ජනතාවට කවුරුත් නැහැ. මෙයාට ඇත්තටම හදාන හේතුවක් තියෙනවා මේ. පැත්තකට වෙලා විවේක ගන්න. මොකද මම මේ කවුරුත් දීලා නෙමෙයි මම වෙලා උපයාගෙන විවේක හොදාගත්තේ ඔක්කොම කරුවේ. මට වෙන්න පුළුවන්. නමුත් සර්වඥාන්සේ සාරාංශයේ කල්පලක්ෂයක් එහෙම විවේක හොඳලා බුදු වෙලා අවුරුදු 45 ඇතුළත එක පැයක් විවේක ගන්න නැතුව දිග්ගටෝම කරපු දෙයට කියන්නේ ලෝකත්තචරියාව කියලා. උන්වහන්සේන අත්තත්තචරියා ඥාතත්තචරියා කියලා දෙකක් තිබුණා. තමන්ගේ අත්තචරියාව පිළිබඳ දවස් ගන්න දවස් ඇහෙනවා ගන්න භාවනා කරනවා. ඥාතීන් සඳහා තමන් මෙතෙන් උදව් කරපය සඳහා අතහැරලා ගී ගැතලා ගියාට බුදු වුණාට පස්සේ ඒගොල්ලෝ කෙනෙක් විශේෂ අනුකම්පාව කරනවා. හැබැයි සීමාවක් නැහැ. ඊට පස්සේ ලෝකත්තචරියාවට ගියා දෙවියන් සහිත මරුන් සහිත ලෝකෙට. ඒකල ආදාසයක් තිබ්බා. ඉස්සල්ලාම ලෝකේ කාලසරණක් ඇති කරගෙන ඉස්ලාම ලෝකේ අප්‍රමාද ධර්ම ඉස්රායින් තියාගෙන මේ වග කියන්නේ වග වෙන්න මොකේද වගන්නේ මම දැන් මෙතන කියන එක. ඇතුලින් බලනවනම් මම දැන් මෙතෙන් වග වෙනවනම් ඒකෙන් සාසනයට වග වෙනවා. එහෙම බැරි කෙනාට කියනවා සමාධියෙන් වග වෙන්න, සීලයෙන් වග වෙන්න, දාණයෙන් වග වෙන්න. ඒවා ඒ වග වගවීම් පිළිබඳව පාඩම් පන්තියේ. ඉතින් මේක තමයි ආධ්‍යාත්මික ජීවිතේ මුල් මුල් ඉන්නත් හැම වෙලාවෙම අනුන් කරන දේ කරන්නේ. අනුන් දෙන ආදර්ශයේ සංස්කෘතිය අරසාව තියෙන විවස්ථානු යනවා. ඉහළට යනකොට යනකොට තමයි ස්වාධීන වෙනකොට නැවත අර හැරෙන කට්ටියට විශ්වාසය දීම සඳහා අම්බ්‍රෙලා එකක් වගේ කිකිලි තට්ට ඇතුළට පැටව ටික ගත්තා වගේ අරස ගන්න ගතියක් තියෙනවා. ඉතින් මේ තේරවාදයේ අතින් හරීම සුවිශේෂී තැනක් වෙලා තියෙනවා. ඉහළට ගියේ කන තමයි පහළම කට්ටිය වගේ කියන්නේ. චක්‍රයක් යන්නේ මෙතන. ඒ චක්‍රයේ දිගේ යනකොට යනකොට අන්තිමට මොකද වෙන්නේ? ඒ දෙවෙනි පන්තියේ Taman වගකීමක් කරන පිරිස හසුරනකොට Tamanගේ යටිපහුවෙච්ච වැරදි තේරම තුෙන්න පටන් ගන්නවා. තේරෙන පටන් ගන්නවා කෙනෙක් හදනකොට තව කෙනෙක් දෙවෙනි පරම්පරාව හදනකොටයි තේරෙන්නේ මම මේ දවස්වල මෙහෙම වුණාට මට දැන් තව කෙනෙක් හදන්න ගියාම ඔන්න මගේ තියෙන අඩුපාඩු මෙන්න මෙයාගේ තියෙන අඩුපාඩු කියලා ඒක අපිට ෆිසික්ස් මාස්ටර් අපිට උගන්වනකොට මේ හොඳ කඩවසන් තරුණෙක් ඉතින් ෆිසික්ස් කරන්න ගියාම අපි පන්තියේ පිස්සු නටනවනේ පන්ති වලට යන්නේ නැහැ පාඩම් පන්ති කරන්නේ අරේ මේ කියලා. ඉතින් ඒ වුණාට එයා ඒක කේන්ද්‍ර ගත්තම තරණය. එයා කිව්වා මේක චක්‍රයක් මෙතන තියෙන්නේ. මම දැන් ශිෂ්‍යයන්ගෙන් ඉගෙන ගන්න වෙලාව. මගේ ශිෂ්‍යෝ දඟ කරනවා නම් මම මොකද කරන්නේ? මගේ ශිෂ්‍යෝ දක්ෂ නම් කියලා. එයා කියනවා අපේ මේ මේ මේ ජීවිත චක්‍රේ තිබුණ ක්‍රමයේ හැටියට පළවෙනි දරුවට කිරිදත් එනකොට තාත්තගේ ඥානදත එන්නලු අපේ සයිකල් එක හැදිලා තියෙන්නේ. අපේ ඥානදත එන්නේ අවුරුදු 18 19 වෙනකොට නැත්නම් 20 විතර යනකොට තමයි අන්තිම දත එන්නේ. ඒ වෙනකොට පළවෙනි දරුවට කිරිදත් එන කාලේ. කිරිදත් එන කාලේ ඒක රෑදේ රෑ මත අඬන්න ගන්නවා. උනේ එනවා. එතකොට හොයනවා උනේ ඉන්න හේතු විස බීජයක්ද කැම වැරදිලාද කියලා නෑ ඒ දත් එනවනේ. ඒතර තාත්තට බය වෙන්න දෙයක් නෑ තාත්තට තුන ගන්නවලු එදාට. තාත්තගේ දත ඒක දැනගන්න මේ දරුවා මේ අඬන්නේ කිරි දත් වල. ඒක තාත්තගේ අන්තිම දත එනවා. එතකොට ඒක තේරුම් කරගන්න පුළුවන්. එතකොට දරුවෙක් ඇති වෙලා තියෙනවා. දැන් අපි දරුවා ඇති වෙන අවුරුදු 35 36 වුණාට පස්සේනේ. අන්තිම දරුවටත් කිරි දත් වෙනකොටත් තාත්තා කැවිලා නෑ. ජීවන චක්‍රය එහෙමලු ඉස්සර තිබිලා තියෙන්නේ. ඉතින් හැම වෙලාවෙදීම අපේකේ කියන්නේ මේ තමන් ඉහළට යනකොට යනකොට පල්ලා එන කටියට විශ්වාසයක් ඇති කරලා තියන්නේ. අපි මේ කරන්නේ සැකේකටවත් බයකටවත් ආදායම්බද්ද නිදහසෙන් විමුක්තිය පිණිස යන්නේ කියලා ඒ විසාචය ඇති කරපුවා 100 100ක් දෙන එතන තියෙන අර පුහුණු වෙන අයට දෙන එක. ඒ පුහුණු වෙන අයගෙන් අර තේම්සු දිශාට ආම්දුරෝ කිව්වා මෙලක් කතා කරේ ඒකයි අනී ආයස්මතුන් මාම පැවිදි කරලා ඇති කිව්වා කොච්චර දෝ ගාන. ඉතින් මයිල් ගානට පැවිදි කරාට අංගානට සිසු ඉතුරු වෙන්නේ නැහැ. ඒක සම්පූර්ණ සෝදපාලුවක්. විශ්වාසයේ තිබ්බට කවුරක්වත්ම ත්‍රස්තෙක් ගන්නෑ. ඔක්කොමලා තේරෙන්නේ මේ මේ මොනකත් මේ අපිට ලැබෙන ආරක්ෂාව මොකක්ද ලැබෙන විශ්වාසය කියන හැඟීමක් ඕනේ. අපිට අම්ල දාතලා ඉන්නකම් අම්ල දාතේ වටනකම තේරෙන්නේ නැහැ. ඔන්න නැති වෙච්ච දවසේ අන්න තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි අපි හැම කෙනාම ගායන සාහිත්‍ය ලැබෙන විශ්වාසය ලැබෙන වෙලාවේදී ඒක බෝනස්යක් විදිහට හම්බ වෙන්නේ. හොඳ ඥානවන්තයා 30 40 වෙනකොට තේනවා අපි මේ අද ඉන්නේ යතු දීපු සදාචාරය. යතු දීපු ආහාර මත, යතු දීපු අධ්‍යාපනය මත දැන් අපිට කරන්න වෙනවා වගකීමෙන් නෙවෙයි නමුත් යුතුයකමක් විදියට විශ්වාසයකින් කාටපැස් වීම. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඒ බුරුම ස්වාමීන් වහන්සේ අපි එන්න කිට් වෙලා විශාල ප්‍රොජෙක්ට් එකක් කරපු වෙලාවේදී ඒ ශාංශය ඇහුවා. මේක මෙච්චර සාර්ථක වෙන්න හේතුව මොකද කියලා. ඉතින් ඇමරිකන් ආයතනයේ කිව්වේ ශාංශල නිසි පරිපාලනය සහ මුදල්මය පසුබිම කියලා. ඉතින් එක එක නයින් අහුවා ඒ කියලා. ඊට පස්සේ ඩයර දෙන ඒ උඹලගේ තියෙන මෝඩකම්. උඹලගේ තියෙන මෝඩකම් අපි මේ මෙතෙක් කලොත් සංසාරේ අපිම කට්ටිය දිගට දිගට ආපු ගමනක් මේ තියෙන්නේ. අපි මෙතෙක් කලොත් කරපුව ගොඩක් වැරදුනා. මේ සැරේ හරියන්නේ මොකද්ද? අපි විශ්වාසනා විශ්වාස කරපුවා. විපස්සනා විශ්වාස කරලා ඊපස්සේ හැම කෙනාම මග මම මාගේ හැඟීමෙන් නෙවෙයි වැඩ කරන්නේ විපස්සනා හැඟීමෙන්. එතකොට කිව්වා අපේ අතර දැන් ගමන් කරන්නේ අප්‍රමාදේ නම් වූ ධර්ම රුධිරේ. ඒක නෑකම නෙවෙයි. ඒක ඕනෑකම. ඒ නිසා උඹලා අදින් ඵලයලා ඕන රට ලෝකේ ඕන දැනට ඵලලා ගිහිල්ලා තම තමන්ගේ සතිය වඩන තාක්කල් උඹලා මට කරන්න තියෙන සේවය කරනවා සාසන තියෙන සේවය කරනවා උඹලාට කරන සේවය කරනවා බුදුන්ද කරන සේවය කරනවා ඒ නිසා අප්‍රමාදේ නැමැති මේ ජීව රුධිරේ. ඒ කියන්නේ විශ්වාසය අනුන්ට ඇති කරන්න නම් බණ කියන එක නෙවෙයි ඕන කරන්නේ. බණ කියන එක ඒකේ පොඩි කටහඬක් හඬහැලයක් විතරයි. හැම වෙලාවෙම අප්‍රමාදීව කටයුතු කරන්න ඒ ස්වාමීන් වහන්සේ කියපු එක මට ඒ වෙලාවෙම වැටුනේ නෑකමට වැඩිය ඕනෑකම තියෙනවා නේද? එතෙන්දී නායක අබිලකු ස්වාමීන් වහන්සේ කිව්වේ එහෙම ඕනෑකම තියෙන පිරිසක් එක්ක ඉන්නකොට විශ්වාසය තියෙන පිරිසක් ඉන්නකොට ඥාති පිරිසක් ඉන්නා වගේ කියලා බුදුරජාණන්සේ වෙන තැනක කියලා තියෙනවා. දෙයටම තමන්ගේ සමාදාහස් පිරිසකට වැටුනහම ඒ කියන්නේ දන්න කෙනා අය නෙවෙයි වෙන ආහාර ගන්න වෙන භාෂාවක් කතා කරන්නේ වෙන ආගමක් අදහන්නේ වෙන්න පුළුවන්. විශ්වාසවන්තයෙක් ගිය ගමන් එකපාරට ෆිට වෙනවා. ඒක තේරෙන්නේ මේ ගාතාවක තියෙනවා කිව්වා. පෙරපිනක් ප්‍රතිසන්දන වෙලාවක් තමයි නෑදෑ පිරිසක් අතට ගියා වගේ තේරෙනවා. ඒත් විශ්වාසය පරමාඥාති කියන්නේ ඒ විශ්වාසය සාමාන්‍යයෙන් අපිට සමානට අම්මගේ අප්පගේ නොලැබෙන්න ඉඩ පුළුවන්. නමුත් අපි බලාපොරොත්තු වෙච්ච තැනකින් එන්න පුළුවන්. ඒක සම්පූර්ණ අහඹයක්. අප්‍රමාදයක් ප්‍රමාදයට අපිට විශ්වාසය කියලා. ඇත්තටම මම දැන් මෙතන කියන එක අපි රකින්න හැම වෙලාවෙදීම අපි දැන හෝ නොදැන අපෙන් වෙන්න තියෙන සමාජයට සේවයත් අපිට සාසනයෙන් වෙන්න ඕන සේවයත් 100%ක්. අපි ඒක අවිශ්වාස කරනවා. ඒක ඔන්න දැන් හදි ඔය හතිය වැඩිල්ල පැත්තකට ඕනේ අපි ගියකට හම්බ කරගනිමු. අපි නැත්තම් මේ ගෝසාව කරමු කියලා පටන් අරගත්තොත් අර ඔක්කොම ඉතින් අලාපාලුවට යනවා. ඒක ඔක්කොම හොදපාලුවකට යනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ආධුනිකයට ගන්න අමාරුයි. ආදින කියන සතිය වඩන දවසට පැයයි දෙකයි ඉතුරු ටිකේ ඉතුරු බිස්නස් කරනවා. එහෙම නැත්නම් ඉස්සරහට යනකොට යනකොට වැඩි කෙරුවත් අර සතිය වඩන ටික හරි වියලි කරන්න බෑ. අන්තිමට වෙනකොට තේනවා මේ අනික් වැඩ කියලා කියන්නේ පව් කිරීම. අනික් වැඩ කියලා කියන්නේ දුෂ්චරිත. අනික් වැඩ කියලා කියන්නේ අවුල් කිරීම. අඩු ගානේ සතිය නෑඩුවක් ඉඳගෙන හිටියානම් කරන්නේ නෑනේ මොනවාක්වත්. දුස්චරිත කරන්නේ නැහනේ පුදුමාකාර එකතුවක් එන්න පටන් ගන්නවා. තේරෙන්නේ නැහැ එකතු වෙන දෙයක් නැති බව තේරෙන්නේ. නමුත් පව් කරන්නේ නැහැ කියන පැත්තෙන් බලනකොට සක්විත රජවයි. ඒක දැනටලා කතා කරනකොට ඉඳගෙන ඉන්නවා. කායික දුස්චරිත නැහැ, වාචික දුස්චරිත නැහැ, මනෝ දුස්චරිත තිබුණත් ඒකත් දරා ගන්න බැරිකම නිසා අපි කියන්නේ ඔය ගිහලා ඉඳගෙන ඉන්න බෑ මට හිතවිලි එනවා. ඉඳගෙන ඉන්න බැරි වේදනාව එනවා, සද්ද එනවා කියලා කියන්නේ මානසික වේන මේ චේතනාපූර්වක වෙන චෛසිකවත් අපි කැමති නැහැ. නමුත් එනවා බලයට එනවා ආන්න ඒක තමයි අපිට විශ්වාසය කෙනකින් ගන්න වෙන්නේ හලෝ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අපි සම්බන්ධ වෙනවා ඔව් දැන් වෙනදා ධර්ම සාකච්ඡා ඉවර කරන වෙලාව අද පටන් ගන්න වෙලාව මගේ පැත්තෙමුත් විනාඩි 30ක විතර පමාවක් සිද්ධ වුණා මේ සංඝයාතර සාකච්ඡාවක් නිසා. ඉතින් කෙසේ නමුත් අපිට තව මෙතන ඉඳලා විනාඩි 45ක් අතර වගේ කාලයක් සම්බන්ධ වෙන්න පුළුවන්. අපි මේ දැන් පටන් අරගෙන විනාඩි 15ක් විතර වෙනවා අපි වෙච්ච ප්‍රමාණයට අච්චු ලැබේවා කියලා අපි සමාවිල්ලා සිටින. ඒ වගේම මේ මොනවාරි කියන්න කරන්න තියෙනවද? ඔව් කියන්න. දැන් මොකද නැහැ ස්වාමීන් වහන්සේ අපි අහගෙන ඉන්න. ආ හොඳයි. ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් ওই ගාථාවෙම මුලින් කියන ආරෝග්‍ය පරමානාපතිය. සාමාන්‍යයෙන් සමාජයේ ආරෝග්‍ය පරමානාපා කියනකොට සඳහන් වෙන්නේ ශරීර සෞඛ්‍ය ගැන පමණයි. නමුත් මට කුකුසක් ඇති වෙලා තියෙන ඔය වගේ සුළු කාරණයක් ඒක වැදගත් බව හැබැයිම නමුත් මාර්ගයේදී ඕක විතරද අරබය විතරයිද ඔය ආරෝග්‍ය පරමාලාභ කියලා කිව්වේ. නෑ දෙපැත්තම තියෙනවා කායික මානසික දෙකම ගන්නවා. ආරෝග්‍ය පරමාලාභ විශ්වාස පරමාඥාති නිබ්බාණං සන්තුට්ටි පරමන්දන. ඒක සන්තුට්ටි පරමන්දන කියවට පස්සේ එතනදී චිත්ත සන්තුෂ්ටි අරගන්න. ඒ කියන්නේ හිතේ මානසික රෝග නැහැ කියන එක විතරයි මෙතන තියෙන්නේ. නැත්නම් උඩ දාන සතුටක් නෙවෙයි. ඒක ඔක්කොම කෙලෙස්. ඒවා නිකම් වතුර වැලියක් පැහැෙනකොට වගේ ගොජ දැමිදි. හිත මේ විවේක තැනකට ගියාම කලබලයක් නැතුව ඉන්න පුළුවන්. මොනම දෙයක්වත් නැහැ කියලා අපේක්ෂාවක් මොකක්වත් නැහැ. මට මේ අරමුණ නැහැ කියන්නේ නිකන් අඳුරකට ගිහලා ඇද්දක වහගෙන ඉන්න පුළුවන්. මොකද්ද ඉන්නේ? මම මේ සුවසේ වාඩි වෙලා ඉන්නවා. මම මේ මාත් එක්ක ඉන්නවා. මේක විඳින්න බැරි මිනිසෙකුට මොනම කමටහනක්වත් මොනම සමාධියක්වත් බුදුන් තියා කවුරු දැක්කත් වැඩක් නැහැ. ඉතින් විශ්වා ඒ සන්තුෂ්ටිය අපිට තේරෙන්නේ අපිට තියෙන මේ නිකම්ම නිකන් ඉඳගෙන ඉන්නවා. ඉතින් මේක නෙවෙයි නිවන කියන්නේ මේක දිබ්බ චක්කොත් නැහැ, දිබ්බ සෝතත් නැහැ, උඩින් යන්නත් නැහැ, කියලා දෙයක් ඇහෙන්නෙත් නැහැ. මේක නිකන් හරි පාළු ඉන්නේ නිකන් තරහ වෙලා කරුල කාමරේට මේ දඬුවමකට හිරගෙදර දැම්මා වාගේ කියලා තමයි. ඒ සන්තුෂ්ටි නෙමෙයි අපි ඉල්ලන්නේ. අපි කුණක් ඉල්ලලා තියෙන්නේ. මොකද්ද මේ මේ අතර මේ අත දුන්නේ අර බණපතියේ මේ සුදස්සන හැමතුරුන්ගේ ඒ පළවෙනි එක විතරක් මම ඇහුවා. මට ඇත්තට වෙලා මේ තිබුණේ නැහැ දෙවෙනි එක හොඳට වැඩි හොඳ ඇති පළවෙනි එකට වැඩි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා හොඳ ලස්සන නිදර්ශනයක් ඇත්ත. ත්‍රිපිටකයේ තියෙන නිදර්ශනයක්. ඉතින් මම කියන කසාන කියන අර්ථයේදී තිබුණේ කසන කසන ලෙඩේ විශේෂුණා මොනවාද බොයි බේල් එන කාලේ බේල් එක අපිට ඒක කහන්න පුළුවන් කොච්චර හරි කහන්න ගහන්න සැපයි. ඉතින් අපි හිතන කවුරු හරි කසාන හැදිලා එයා කහ කහ ඉන්නවා. ඉතින් කහ කහ ඉන්නකොට අපිට තේරෙනවා එයාට අර ඉරිටේ අර කැසෙන ගතිය දදේ කහනකොට සැපයක් එනවා. ඉතින් කාට හරි ඉතන දහනවා නේ මටත් කසාන හැදෙනවනම් මටත් කහලා සැපක් ගන්නද? එහෙම හිතනවාද කියලා අහනවා. ඉතින් ඒගොල්ලෝ hina වෙනවා. ඇයි hina වෙන්නේ කියලා. දැන් ඕගොල්ලෝ ජාතිය ලැබේවා කියලා පතනවා මරණ එපයි කියලා. ජාතිය කියලා කියන්නේ ජරා ව්‍යාධි මරණ. ඉතින් ජාතිය පතලා ඒකෙන් හම්බෙන සැප ඉල්ලන හැබැයි මරණ ව්‍යාධි නැතුව ඒක තන්නේ කරම කුෂ්ඨයක් ඉල්ලනවා වගේ මොකද කසනකොට ලැබෙන සැපේට. අපේ මුළු ජීවිතේම අපි මේ සැප කියලා ඉල්ලන්නේ කුෂ්ඨයක් කසනකොට ලැබෙන සැපක් මිසක් කේවල සැපක් නෑ මෙතන. ඉතින් ඒ නිසා කියනවා ප්‍රාර්ථනා කරන්න කියලා මේ අනම්මනම් ඉල්ලනරදී මට මේ කසාන හැදේවා. ඒක කාලා සැපක එතනම පේනවනේ අය මොකුත් නෑ ඒක අහනකොට හරි දාගෙන කහනවා බැල්ලිය බැල්ලේ කිට මේ ළඟදී මරනවා උටත් මුළු හැම එක මයිලක් අත්තයි. ඔක්කොම කුස්පේ. ඉතින් උගේ වැඩේම කහනවා ඉන්නේ ඔය රිලවුත් ඉඳගත්තා ඔය කොච්චර හරි ඔය කහනවා කහනවා කහන ඉතින් ඔය නිකන් ඉනකොට ඒක තමයි ඔතන තියෙන ලොකුම හැපි. ඉතින් අපිට ඉල්ලන්න තියෙන්නේ මේ කසාන ඉල්ලුවා නම් එහෙම නැත්නම් අපි මේ ඇත්තටම මේ භවය කියලා ප්‍රාර්ථනා කරන්නේ ඔය කහනවා දස් කුෂ්ඨයක් ඉතින් කහල ලැබෙන සැපේ. සන්තුට්ටි පරමන්දනන් කියලා කියන්නේ යමක් නොකර සිටීමේ හැකියාව. මට පැත්තකල නිස්සද්ද තැනකට ඇද්දක වහගෙන ඔය ඉන්න පුළුවන් නම් ඒක තමයි කායික වාචික මානසික දුස්චරිත නැති මහා දූපතක කාය මේ සාගරයක මැද පුංචි දූපතක් හම්බුනවා. බරපතල අන්ධකාරයක පහක් පත්තු කරගත්තා වගේ දීපයක් කරගෙන මේක ලබන එක අපිට ඇත්තටම කෙනහිල්ලක් නේ. අද නිස්සද්ද තැනට ඇද්දක වහන දවසේ වැඩි වෙලා ඉන්න ඕන නම් කාටද බාධාවත් තියෙන කිසිම බාධාවක් නැහැ. එහෙම කිව්වොත් එහෙම කවුරුහට අපිට පේන්නේ මේ හිර දඬුවම් නියම කරුවා වගේ මරණ දඬුවම තමයි මේක දෙන්නේ. අපිට ඕන කරලා තියෙන්නේ මේ වෙන මොකද්දෝ කැසිල්ලක්. නිසා විශ්වාසයේ මේ ආరోగ్య පරමාලාභ කියනකොට කායික පැත්ත මානසික පැත්ත දෙකම ගන්න පුළුවන්. නමුත් ඒක මේ අටුවාවෙන් විස්තර කරන්නේ සන්තුට්ඨිය පරමන්දනා කිව්වම මානසික සෞඛ්‍යය. නැත්නම් මානස මේ සමබර සම සෞඛ්‍ය සම්පන්න මනසක්. අපිට ඇත්තටම සෞඛ්‍ය සම්පන්න මනසක් හම්බුනොත් බර ගාණක් අංගොඩ ගෙනියන්න වෙනවා. මේ කිසිම කෙනෙකුට ඒක බුද්ධ විඳින්න දන්නේ නැහැ. විවේකයක් හම්බුනොත් අපිට වෙන්නේ පාළුවක්, තනිකමක්, කොන් වීමක්, නිකන් නිකම්ම නිකන් නිකන් වතුර. වතුර බොනවා වගේ. ජෝක මොකද්ද ඕකේ තියෙන මොකද්ද සැපේ කියලා. අපිට ඕනේ මොකක් හරි ඊට වැඩි සිලිලාරයක් මොකක් හරි සිද්ධි බහුලකම. ඒ කියන්නේ කෙලෙස. මම කියන්නේ ආරෝග්‍ය පරමානාම කිව්වට විද්‍යාව අහවයිදී කියලා කියනවා ඊට 80ක් යදවලට හේතුව සයිකෝසොමැටික්ස්. ඒක මුල් කරගෙන. ඒක එතෙන් දෙන්නේ. ආන්දර කියලා කියනවා මනෝ වංගනා ගන්නවා මනෝ සමනෝමය. ඒකවල දැන් ආරෝග්‍ය පරමාලාභ කරනවා. සයිතිසික සහ නායික සුවදායක. Physical and mental balance. ඒක මේ ළඟදී අර ඔය නිකවරටේ ඉන්න ඩිංගිරි බණ්ඩා මතකනේ මනුෂ්‍යගේ නම මොකද්ද කියලා මනුෂ්‍යව ඇරිදම් සංසෙත් එක්ක ඇවිල්ලා ධර්ම සාකච්ඡාවට ආවා. හරිම ෂොක් මනුෂ්‍යයා ඒ කියන්නේ රාවණ වෙදකම කරන්නේ මේ ආයුර්වේද නෙවෙයි ආයුර්වේදට බයින මනුෂ්‍යයා. ඒ පරණ ක්‍රමයට කරන්නේ. නෑ කොහෙද කියලා මාත් ගියා. ඒ මනුෂ්‍යයාට පස්සේ මේ ලෙඩ රෝග පිළිබඳව යාවිලින්. අපි ප්‍රශ්න ලෙඩ රෝග වෙන මනුෂ්‍යය පැවිදිලා නැති උනාට ඉතින් හොඳටම තලසුණා මම. එයා කිව්වලු මේ ලෙඩ රෝගට හේතුව ද්වේෂ චෛතසිකය. ද්වේෂය දස ආකාරයකට අපි මේ පොතේ විස්තර කරනවා. මේ නව ආකාරයක් කියනවා මෙයත් එක්ක ද්වේෂ කරන්නේ මු මට ගැහුවා මු මට ගහයි මු මට ගහමින් ඉන්නවා එතන මට හානි කරන කියලා මේ ඉස්සරහින් ඉන්න කාරණේ කියනවා තව කට්ටියක් ඉන්නවා මගේ නෑදෑයට ගහනවා ගහලා තියෙනවා ගහන්න ඉඩ තියෙනවා එහෙනම් මෙයා මගේ හතුරට උදව් කරා හතුරට උදව් කරමින් ඉන්න උදව් කරાવી ওই නමේ තමයිලු අපි මේ මුළු ජීවිතේ නටවන්නේ අමතරව තව එකක් තියෙනවා අස්ථාන කෝපය කියලා මේ මේ විදිහට කියන්න බැරි. එයා කියනවා අද රෝගෙට හේතු අස්ථාන කෝපය. අද ලෝකේ තියෙන මේ අසහනය සහ මේ තියෙන විශාල සංකීර්ණ රෝග වලට හේතුව අස්ථාන කෝපය අපිට මේ මේ රෝග බීජ එල්ලන්න කොක්කක් නෑ දැන්. අර නමේ නෑ දැන්. එහෙම කරන මිනිහෙක් නෑ. නමුත් අපිට පේන්න තියෙනවා මොකක් හරි එකකින් මට කෙනහිල්ලක් වෙලා තියෙනවා. මට අඩුපාඩුවක් වෙලා තියෙනවා. මට ඒක මුඛා කරා දැන්නේ අහුනොත් කම මම පතුරු ගහ කන මරනවා කියන්නේ තමයි ඉන්නේ. ඔය අල්ලන්න කියන්නේ. ඉතින් පරිසර දූෂණය කියනවා, තරුණ අසහනය කියනවා, විෂ බීජ වෙනවයි කියනවා, පරිසරය අන්නම්මනම් ಜಾති දානවා. අර කියන නමයට කොක්කේ එල්ලන්න බෑ. ඒක තටුවාචාරින් වහන්සේට නමයක් දීලා 10 වෙනි එකට දාලා තියෙනවා. අස්ථාන කෝප හරි සෑහෙන වෙලාවක් විස්තර කරලා දීලා තියෙනවා. අද තියෙන මේ රෝග වලට හේතුව අස්ථාන කෝපේ. ඉතින් ඒ නිසා අපි නිකන් අර කල්ඩිසක් කියලා වගේ පතුරු නැති බෑග් එකකට උනදෝ දාදා ඉන්නවා. රැඳෙන්නේ අපි දන්නේ මොකටද උනේ කියලා. හැබැයි අපි දන්නවා මට අසාධාරණයක් වෙලා තියෙනවා. කවුරු මොකා කරාද කියන්න දන්නේ ඉතින් ඕකත් එක්ක තරහ ඉඳාගන්නෙත් ඕකත් එක්ක නැගිටින්නෙත් ඕකත් එක්ක අර සන්තුට්ටි නෑ මේ ලැබිච්ච මනුසාත්ම භාවයේ බුද්ධෝත්පාද කාලේ අස්පන ඇකන දිවනාසේ කියන තීන එක බණ ඇහෙන එක කල්යන සත්ත පහකට වැඩන්නේ ඒක ඔක්කොම සම්පූර්ණ පැත්තක මට මේක හරියන්නේ නෑ ඇත්තටම අප්‍රමාදී කියන්නේ සතිය නම් සතියෙන් හම්බෙන ප්‍රධානම දේ තමයි ආරක්ෂකපච්චපතාන. තමන්ට ආරක්ෂාවක් තියෙනවා බුද්ධෝත්පාද කාලයක් කියලා කියන්නේ මේක නේද? අපිට මේ හම්බෙච්ච ටික ගැන සතුටු වෙන්නේ නැතුව අත්‍රිච්ඡතාවයටපත් වුණාට පස්සේ කුෂ්ඨ රෝගියෙක් වගේ තමයි අපි. කොච්චරයි කහ කහ ඉන්නවා මිසක් අපිට තරම්වත් ඇහැකන දිවනාශය නැති. අපිට තරම්වත් මිත්‍යා සම්‍යද්දෘෂ්ටිය නැති. මනුසකම නැති. කල්යාණ මිත්‍යෙක් නැති. බණක් අහන්න නැතුව ඉන්න මිනිස්සු ගැන අපි කොහොමද කතා කරන්නේ? මේ හම්බෙච්ච ටික මොකක්වත් මතක නැහැ අස්ථාන කෝපය ආපම උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි වයින් කරපු බෝනික් වගේ අදිනවා. මොකද්ද සම්පූර්ණ වෙච්ච නැති එකක් හම්බ කරන්න. අර බూరుව ඉස්සරහා කරට්ටලේ ගැට ගැහුවා වගේ. ඉවරයක් නැහැ. අමල දාත්ලා ඉවර කෙරුවෙත් නෑ, අපි ඉවර කරන්නේත් නෑ, දෙවනි પરම්පරාව ඉවර කරන්නේත් නෑ. ඔය ආර්ථික දේශපාලන කියන પરමාර්ථ කවමදාකවත් ළඟා වෙන්න බෑ කියන එක විතරක් අපිට කියයි. ඒ වුණාට විශාල සම්මන්ත්‍රණ පවත්වනවා, උපාධි දෙනවා, ඔක්කොම දෙනවා. මොකටද මේ ආර්ථිකය දන්නවා. ඉතින් මම ඊයවස කිව්වා ඒකේ කියලා තියෙනවා මේ විද්‍යාව නිසා ලෝකේ තියෙන ප්‍රධාන බැංකුව හැම එකක්ම ඊග අනාතන සැලසුම් කරගෙන ඉඳදී මෙහෙම ඩඩස් කාලා මේ බංකොලොත් තුන ඔය කියන ඔක්කොම රිසර්ච් වලට දාලා අනාගත සැලසුම් කරලා ඔක්කොම තියේදී ලෝකේ තියෙන ප්‍රධානම බැංකුව ඉස්සරලම බැංකොලොත් වෙන්නේ මොකද්ද හේතුව කියලා ඇහුවොත් එහෙම ඔය කියන එකම විද්‍යාවටත් අහුවෙලත් නැහැ අහුවෙන්නෙත් නැහැ ඔච්චර ස්ථාවර සැලසුමක් ගියත් කඩනවට පස්සේ කඩනයි කියනවා. ඉතින් ඕක කියන්නේ අපේ ගමේ රීමයි අර කියන්නේ. ඕකට මේ සම්මන්ත්‍ර තියන්න ඕනේ. ඒ තරම් අනිශ්චිතතාවයක් තියෙදි අපි තාමත් ඔය ඌව ගැන තමයි විශ්වාසය. ඒ විශ්වාසය ඇත්තටම අවිශ්වාසයක්. කියන්නේ Taman පිළිබඳව මම දැන් මෙතන කියන චිත්තක්ෂණය පිළිබඳ අවිශ්වාසයක් තියෙනවා. මේ වෙන දෙයකින් ලැබෙයි. මට ඕනේ ලාභේ, සත්කාරේ, සම්මානේ, අධ්‍යාපනයේ ලැබෙයි, ආර්ථිකයෙන් ලැබෙයි, දේශපාලනඥයා දෙයි. මට මේ දෙවියන් ආශ්‍රයලා ආශිර්වාද කරයි. නැත්තම් මේ සිල් ගත්තාම මගේ ප්‍රශ්න නැති වෙයි. කෙයි වෙලා එහෙනම් ඉතින් හොඳයි. වෙනවනම් හොඳයි. ස්වාමීන් වහන්සේ ඔය අපි කතා කරන සිද්ධිය තව පැත්තක් මට පේනවා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මේ සංසාරගත සත්‍යය ආර්ය වූ සීලය නොදන්නාකම නිසා අල්ප ගණනක් සංසාරයේ පැහැමින් පත් වෙනවා. සීල විතර නෙවෙයි සීල එක හොඳ සම්දිස්ථානයක්. දානය, සීලය, භාවනා කියන මේ ධර්මතා මෙච්චර ලස්සන දරුවචන්සේ ප්‍රසිද්ධිය කියලා තේදී අපි ඒක කරන්නේ නිකන් මේ දඩෙන් බේරෙන්න නිකන් නඩුවෙන් බේරෙන්න වගේ කරන්නේ. ඒ කියන්නේ අපිට පෑයක් කිව්වොත් පෑක් දාන්න භාවනාවට කියලා ඒවට දෙන්න නිදර්ශන කාරණා අහන්න ඕනේ. ඒක තමයි ස්වාමීන් වහන්සේ දැන් සම්මා දිට්ඨිය ගැන හොඳ අවදි අදහසක් තමයි ඇති වෙලා භාවනාවක්ට යනවනම් එතකොට ගොඩක් දුරට ওই ප්‍රශ්නේ මගහැරෙනවා ඒත් එක්කම දැන් සීලය ආර්යවම සීලය කියලා කියනකොට අපි දැන් ලෝභ දෝෂ මෝහ කියන දේවලින් නම් සීලය කැඩෙන්නේ සීලය අපේ කැඩෙන්නේ ඒව නිසා නම් ඊට පස්සේ ඒ තුන දිහා විවෘත වෙලා බලාගෙන ඉන්නකොට ඉස්සෙල්ලම ගොරෝසු වේවා වෙන කයින් වචනේ ඊට පස්සේ මනසින් ඇතුලේ සිද්ධ වෙනකොටත් ඒක මුල් අවස්ථාවේදීම අර පහරක් වේගයක් වෙලා වදින පාර වෙන්නේ ඉස්සෙල්ලා අල්ලන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔය වගේ වෙනකොට මට ලැබිච්ච මං මට තේරෙන හැටියට මේ වෙලා තියෙනේ වගේ අත්තාන කෝපෙත් ඊටාම සිවුම් අවස්ථා වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් දැන් ගොඩක් ඝන බහල වෙන්නේ ඉස්සෙල්ලා අස්ථාන කෝපය අපි හිතමු දැන් අපි අපි යම්කිසි දෙයකට අපේ අපි අල්ලගෙන ඉන්නවා යම්කිසි දෙයක්. ඒ කියන්නේ දැන් වස්තුවක් නෙවෙයි මම මගේ අයිඩියා එක. මගේ අදහස මේකයි මේ ගැන තියෙන කියලා. ඒතකොට ඒකට විරුද්ධව හරි ඒක වෙනස් වෙන දෙයක් හරි යම්කිසි දෙයක් ඇතිවෙච්ච ගමන් එතකොට අර මෝදියමින් එන අස්ථාන කෝපයක් අපිට පේන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි අපි පාරේ ඇවිදගෙන යනකොට අපි වෙනද යන පාරේ ඊට අමුතු දෙයක් තියෙනවා නම් කුතුහලය මොකද්ද කියන එක වෙනුවට සමහර වෙලාවට ඒ ගැන ඉස්සෙල්ලම ඇති වෙන්නේ අස්ථාන කෝපයක්. අස්ථාන අස්ථාන කෝපයක් ඒක වැඩි වෙමින් යන්න පුළුවන්. ඒ වුණාට අර ඉස්සෙල්ලම ඒක අර විදිහට සීලය පැත්තෙන් බලාගෙන ඉන්නකොට මහින්ද භාවනාමය දේකුත් සිද්ධ වෙනවා ඇති. එතකොට අහු වෙන්න පටන් ගන්නවා ඔය වගේ බොහෝම පොඩි තැන්වලදී. ඒ කියන්නේ අස්ථාන කෝපය දුක්ඛ සත්‍යයේ අත්‍යන්ත ලක්ෂණයක්. අපිට ඇති කරලා තියෙන දුක්ඛ ලක්ෂණය හේතුවක් ඇතුව නෙවෙයි ඇති වෙලා තියෙන්නේ. ආත්මයක් ඇතුව නෙවෙයි. අනාත්මීය ලෝකේ පවතින දෙයක් අපිම සනීප කරන්න හදනවා. ඒ කොන්ත්‍රාත් බාර අරන් තියෙන අපි ඉන්න කාලේ අපි අම්මලා තාත්තලා බැන්නා අපි කරනවා කිය. ඉතින් කියලා මේ අර ගඟට ගඟ උඩහට අරවන්න හදනවා. යන ප්‍රවාහය වෙනස් කරන්න හදනවා. තියෙන දේ මේ අස්ථාන කෝපේ එන්නේ ඉසලක් තිබ්බා. දැනුත් තියෙනවා පස්සරක් තියෙනවා මේක කවදාකවත් සනීප කරන්න බෑ කුෂ්ඨ රෝගයක් වගේ. කහන්න ගියොත් නම් තැපක් එනවා නමුත් කුෂ්ඨේ හොදි ගලනවා. එන්නෙන්න හොදි ගන්නවා නියපොතු විසේනවා. ඒ නිසා කරවන ඉන්න පුළුවන්කම තියෙනවා නම් ඇත්තටම ලැබිච්ච ටික දැනට අපිට හම්බෙලා තියෙන ටික සක්විත රජ කෙනෙකුගේ මිනිඔටුන්නක තියෙන කොඬලක් වාර. ලස්සන විවේකයක් අපිට හම්බෙලා තියෙනවා. මේක නැති කරගන්නයි මේ ඉල්ලන්නේ. ලාභ සත්කාර ලැබෙන්න ලැබෙන්න වෙන්නේ අපිට තියෙන විවේකයක් නැති වෙනවා. එදාට ඔයිට වැඩිය අමාරු නිසා දැන් සතුට වෙන්න බැරි නම්. දැන් ලැබිච්ච ආරෝග්‍ය පරමාලාභ කියලා මේ දැන් තියෙන ආරෝග්‍යය. ඒ වගේ මේ දැනට තියෙන සතුට මේ දැනට තියෙන ධර්ම ලැබෙන්න බෑ නිවනක් නම් හිතන්නේ. දැන් තියෙන්නේ මදි නම් ඒ මදිකම තමයි අපිට නිවනට තියෙන ප්‍රධානම දොරටුව වෙන්නේ. ඒ නිසා මේ අස්ථාන කෝපය කියලා ගන්නේ ඔල මුට්ටලකම. ඨකතිරුකම කියලා කියන්නේ. බූරුකම කියලා කියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ අන්ධකාරය කියලා කියන්නේ අපිට ඒකට ඕනම කෙනෙකුට ගණතෙන්න ඕනක් තියෙනවා Tamanට වැරදිච්ච ආයකට හේතු කියන්නේ ඒක දෙනවා ඒකට දාර්ශනිකයෙක් වෙන්න ඕනේ නැහැ PhD ඕනේ නැහැ ඒකට නිදහස කරන්න දෙන්න ගියාම වෙන මේ බොක්කෙන්මයි මේ කතා කරන්නේ. මේ මේ හිතලා බලන්නේ ඇඟෙන්ම එන්නේ. ඒකට කිසි කෙනෙකුගේ අඩුපාඩුවක් නෑ. හැබැයි ඒක <clears throat> මේ වර්තමානීය කනගාටු කරවන පශ්චාත් කරන නාස්තික දෙයක් කතා කරන්නේ අපි. ඒත් ඒ වෙනකොට අපිට කරන්න පුළුවන් මේ ලැබිට මේ මොහොතේ අපිට ලැබිච්ච ටික ගැන සතුටු වෙන්න වෙනවා නම් කියලා ඉවර කරන්න බැරි සතුටක ඉන්නේ. කුසලයෙන් සන්තෝෂල ඉන්නේ. ඒතර ඔය අනුරුද්ධ සූත්‍රය ඉස්ලාම කතා කරන්නේ සන්තුට්ඨිතා. සන්තුට්ඨිතාවේ නැති මිනිසෙකුට ඒ ඉතලා තියෙන ගැඹුරක කොහොමද කටයන්න බෑ. සන්තුට්ඨිතා, අපිච්චතා, <clears throat> විරියාරම්භතා, සල්ලේකතා ඒ වගේ කියලා මේ ලැබිච්ච දැනට ලැබිච්ච සතුට ඒක නැති තැන ඒ මනසට සනීප කරන්න බෑ නිසා සරුවචනාංශ ළඟට කවුරු හරිපත් වුණොත් <clears throat> කියන්නේ ධමිකෙක් වෙන්න පුළුවන්, <clears throat> සිල්ලකප කෙනෙක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සිල්ලකපය නෙවෙයි, නිකන් ආගන්තුක ඉස්ලාම කෙනෙක් අබෞද්ධයෙක් හම්බෙන්න දරුවත්යන්න්සේ ආව. ඒත්තු ගන්නේ දාර්ශනික පද හතරකින් විස්තර කරන්නේ සන්දස්සේති, සමාදපේති, සමුත්තේජේති, සම්පහන්සේති කියලා. අර ඉස්ලාම් පෙන්ලා දෙනවලු සම්දර්ශනය කළ පෙන්නවා. ඔබ දැන් ඉන්නේ දරුවත්යන්න්සේ ඉස්සරහා. මේක පොඩි දෙයක් නෙවෙයි. කලකින් බුදු කෙනෙක් උපදින්නේ. ඔබ දැන් ඉන්නේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා. ඔබ ඒක දන්නවද? කවදාකවත් උදන්නේ බුදුරජාණන් වහන්සේට තේරෙන විදිහට සරුවඥාන්සලා හම්බෙන්නේ කොච්චර කලාකෘතකින් සාසනයක් කියන එක සාසනය දන්න කෙනාට වගේ අර එන කෙනාට ඊට පස්සේ සරුවඥාන්ස කියනවා මේක ප්‍රශ්නයක් නෑ. ඔබ ඉන්නේ සරුවඥාන්ස ඉදිරි පිට දැන්. ඒ වුණාට උඹට ඒක තේරෙන්නේ නෑ. ඔබ කාටරි මේක සමාදන් වෙච්ච දවස් තමයි ඔන්න ඔබට ආනිසංස ලැබෙන්න පටන් ගන්න. ඉතින් ඉස්සලා සම්දර්ශනය කළ වෙන සමාදන් කරනවා. මොකක් සමාදන් වෙන්නේ? මට මේ සංසාරේ කවදාකවත් හම්බෙන්නේ අවස්ථාවක් හම්බෙලා තියෙන්නේ. හෙටත් එපා ඊයේත් එපා. මේ ලැබිච්ච එක. මෙන්න මේ සම්දර්ශනය කෙරුවට සමාද කිරිල්ල ඒකෙන් කරන්න හදන්නේ හැම කෙනෙකුටම ආවස්තික වටිනාකමක් දෙනවා. උඹලා මිනිස්සයෝ. මිනිස්සයෝ මේ බුදුහාමුදුරු ඉදිරි පිටේ ඉන්න ඕන දෙයක් කරන්න හැකියාව තියෙනවා. මේක සමාදම් වෙන්නේ නැතු. තමන්ගේ තරම දන්නේ නැති මනුස්සයාට බුදුහාමුදුරනේ කවුරු කෙරුවකත් අන්ධයාට මණික් ගල කකුල හැපුණා වගේ ඌට ඒක වටිනාකමක් තේරෙන්නේ නැහැ. බුදුරජාණන්සේ කරන්නේ මේ තමන්ගේ ශක්තියෙන් ඒක හරියට මේ බුදුරජාණන්සේගේ ගුණ කියපානවා. සමාදම් කරනවා. මේක තමයි සයිකොලොජි වල ප්‍රධාන වශයෙන් මද කරන්නේ කෙනෙක් හම්බෙච්චාම එයාගේ වටිනාකම පේන්න ගන්නවා යාටම. නිකන් කණ්ණාඩියක් අරන්. ඒක හොඳම ගුරුවරයා කියලා කියන්නේ පැහැදිලි කණ්ණාඩියක්. ඒක ඩිස්ටෝට් වෙලත් නැහැ, දැල බැඳිලත් නැහැ. කණ්ණාඩිය මෙහෙම අල්ලපුවාම ඒ කෙනාගේ රූපය යාට පේන්නේ. දැන් වඳුරට කණ්ණාඩිය අල්ලුවොත් මොකද වෙන්නේ? ඒක විරිටනවනේ. ගේ ගුරුවරට කණ්ණාඩිය අහුවක් කොටනවා. ඉතින් ඒ උගේ ගතිය. ඒක කණ්ණාඩි දෝෂේ නෙවෙයි. දැන් හොඳම ගුරුවරයා හොඳම ධර්මය කියලා කියන්නේ ධර්මාදාසී. ඒ කෙනාට ඒ කෙනාගේ බව පෙන්වන්න. අපි හිතන්නේම නෙවෙයි. හොඳම ගුරුවරයා කියන්නේ මෙයාට රට යන්න પાස්පෝර්ට් එක හදලා දෙනවා නම්, ඉංග්‍රීසි උගන්වනවා නම්, ළමෙක් හම්බෙන්න නැත්නම් ළමෙක් හදලා දෙනවා නම් අන්න හොඳම ගුරුවරයා වෙන්න හදන. මේවා නිකන් බුදුහාම කියන්නේ සුසාන වර්ධන නෙමෙයි. සෝංකොත්නේ වර්ධනය කරන්න මේ හිතාගත්තු මෙයාට පස්සේ බබා තනිප කරන්න බුදුහාමුදුරු ගියේ නෑ. කිසాగෝතෙමිට කිව්වා ඔයක කුණාක්. වෙනකොට පස්සේ කිව්වා අනේ දරුවා පැත්තක චමාව කරගන්නේ. ඉතින් ඒ කරකවල පෙන්වන්න ගුරුවරයාට විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ ගුරුවරයාට පුළුවන්කමක් තියෙන සංදර්ශනය කරලා පෙන්වන්න මේ මනුස්සකම හම්බෙන කෙන පොඩි යද්ද කියලා. ඊට පස්සේ සමුත්තේජනයක් දෙනවා. ඊට පස්සේ කියනවා පුතෝ උඹ තාම ඉන්නේ මොන්ඩිසෝරි පන්තියේ. උඹට මෙච්චරක් යන්න තියෙනවා. උඹ අනිත්‍ය දුක වටහාගෙන නැති. අනාත්මය ඇති මරණට ඔබ අන්තිම මේක තියෙන කියලා උත්තේජනයක් දෙනවා. උත්තේජන දෙන්න එකම හේතුව කියනවා අනාත්ම ධර්ම කියලා. අනිත්‍ය දුක් අපි දන්නවා. ඊට පස්සේ සම්පාංශනය කළ පිළිප ගහලා කියනවා මමත් සාරාංශික කල්පලක්ෂයක් ඔය ගමනේ ගියේ මට ඔක්කොම සුදුසුකම් තියෙනවා කිසිම දෙයක අඩුවක් නැහැ හදිසි වෙන්න එපා යන්න ඒකට ඒ මනුස්සයා යන්නේ ආපු මනුස්සයා නෙවෙයි එයා හැම වෙලාවෙම පන්නරේක තියලා දෙනවා ගැලුනයිස් කරලා දෙනවා මේ ගෙනාපු වටිනාකම වැලියු වැඩෙත් පොඩ්ඩක් වටිනාකම වැඩි කරලා වැඩි දෙන්නෙත් නැහැ ඉතින් මේක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන පණිවිඩය නන්දනි කෙනෙක් ආපුවා, දන්නසි කෙනෙක් ආපුවා බුදු කෙනෙක් දැක්කයි කියලා කියන්නේ ඕක. ඉතින් ඕක දැක්කේ නෑ. ওই පේස කියන මනුස්සයා ඇවිල්ලා බුදුචාන්නාංශ ළඟට ඇවිල්ලා වන්දනා කරා. ඒකට අට සිල්වම දන්නේ නෑ. අනේ ස්වාමීන් වහන්සේ පිරිස කොච්චර ලස්සනද බොහොම හොඳයි. වන්දනා කළා. බුදුචාන්නාංශ කල්පනා කළා හොඳයි. පේස මේ බණ පටන් ගන්න කිව්වම මේ හතර જાතිය පුරුෂයෝ ඉන්නවා ලෝකේ මම මේ පුරුෂ ගැන පුරුෂ ගැන කියන්නම් කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ අස්සය පන්තියක් එක්ක ආවේ වැඩ ගොඩාක් දාලා ආවේ. සමා වෙන්න අපි ගිහියනේ ස්වාමීන් වහන්සේ අපිට යන්න වෙලාව. ආ හොඳයි පේශේන වෙලාව දැනගන්නයි. ඉතින් ඒ මනුස්සයා ඊට පස්සේ ආනන්ද හැමතුරුගේ ආඩ උපස්ථාන දවසකම් ආනන්ද මේ මිනිහා මේ මම ಉದ್ದೇಶ වශයෙන් කරපු දේ නිर्देश වශයෙන් කියනකම් හිතෙනවා සෝවන්නට පින්තිය. නමුත් මිනිහා ගියා. ඒ ආනන්ද සාංශි දැනගන්නවා මේ මිනිහයාට නැති වුණාට අනේ සුගතයන් වහන්සේ අනේ තථාගතයන් වහන්සේ මේ මිනිහයා වෙනුවෙන් කියන්න තියෙන ධර්මය අපිට කියලා දෙන්නේ. ඒ වංශය ගියාට කියලා ඊට පස්සේ ඒ කන්දරක සූත්‍රයේදී සරුවෙන් ඉතුරු ටික කියනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ අර ඉතුරු ටික එන්න දෙනකන් ඉන්න වෙලා නැහැ. මොකද මේ කඩදාසි ලිපේ දාලා අවිල්ල තියෙන්නේ. ඉක්මනට යන්න ඕන. ඉතින් පාවොක්සයිඩෝ කියනවලු හොඳ කතාවක් අර මේ නන්දහමතුරන් වෙච්ච ඉත දන්නා ජනපද කල්යාණිත් එක්ක ඉනකොට බුදුහාමුදුරයිලා පාත්‍රේ ඊළඟිය කතාව අහලා තිනවනේ ඉතින් එතකොට හිතිය දෙන්න ආලිංගනය කරගන්න උඩ කාමරේ. කාටවත් එන්න බැරිලු හෙට විවාහ වෙන එකනේ. ඉතින් මේ යනකොට කණ්ණාඩි අරගෙන උඩ කයි නිරුවත්ව මේ ජනපද කල්යාණී මේ රූපාලාවන්‍ය වැඩ කරන ඉනකොට මෙයා හිට බලන ගියාට පස්සේ කිවලු මේ මේ කණ්ණාඩි පොඩ්ඩක් අල්ලගන්නකොට පොට්ටුව තියාගන්න. සාමාන්‍ය කරන්නේ කණ්ණාඩිය තමයි අල්ලගෙන මෙහෙම අත් දෙකේ මේ දෙකෙන් අලයින්මන්ට් එක කරගන්න. මේ දෙක තියාගෙනලා හරියට මෙහෙම පොට්ටුව තියන්නේ මේ හරියට සමබර කරලා ඒ වෛශ්‍යවන්ද එහෙම කාන්තාවන්ද එහෙම. ඉතින් නන්ද කිව්වලු නෑ ඔයා කලබල වෙන්න ඕනේ මං කන්නඩි අල්ල ගන්නම් ඒක අද්දකෙම බල්ලා කරගන්නයි කියලා. කරගෙනනකොට කිව්වලු නෑ නෑ පොට්ටුව තියන්න. ඉතින් මේ පේමාලින්කන. මේ නන්ද තියෙනකොට රොටටට කරට. ඉන්න ඇතුළේ වෙලාවේ කිසිම මෙසෙන්ජර් කෙනෙක් මොකද මේ දෙන්නගේ ඇතුළේ හොඳම විශ්වාසය එනකොට සරුවතනසි වැඩි. එතකොට නන්ද ධනපත කල්යාණි කිව්වලු ලොකු සංහසේක දාලා තිනවා මේ සෞන්දරනන්දේ පොතේ මේ පොට්ටුව වේලෙන් ඉස්සලා ආවොත් ඉක්මනට කිස් එකක් දෙනවා කියලා. උඩුවත් නිරුවත් කලින් මම ඔයාට කිස් එකක් දෙනවා කියලා. ඉතින් ෂුවර් නේ ඉතින් ආය මොනවද ඉතින් කියලා තමයි එළියට බැස්සේ. බය වෙන්නේ පොට්ටුව වේලෙන් ඉස්සලා ඉන්නම් කියලා. ඉතින් ගියාට පස්සේ බුදුරජාණන්සේ පාත්‍රය දුන්නා. දැන් ඒක උඩ සම්පූර්ණ ලෝකෝත්තර වැත්තක් අනම්මනම් මොකුත් නැහැ. මේ 18 රියම් බුදු පියාණන් වහන්සේ ඉතින් ඇවිල්ලා බුදු රැස්වි දෙනවා. ආයිති ඔක්කොම හරි පාත්‍රෙ දෙනවා මොනවා කියන්නේ. ගෙට ගිහලා පහන බැලනවා දීලා දැන් අර පොට්ටුව වෙයිලාද කියලා බලන්න යන්නයි ඕනුනේ. මම තනිපත් දැන්නවා. ඉතින් මෙයා හිතුවා දැන් හිවත් ළඟට යනකම් ගියාම හරියයි කියලා. නෑ. ඉන්දිකටුල ගහට යනකම් ගියාම කැවේ. දැන් නනපද කල්යාණි බලුව පමයි බන්නොට මේ මිනිසා පාත්‍රය ගියත් හිමේනි වහා එන්න උඩුමහන් තලාවේ කියන ඉතින් පාවොක්සයිඩෝ කියනවලු භාවනා කරන්න ඇවිල්ලා කට්ටිය ස්වාමීන් වහන්සේ මම ආවෙ නම් දවස් 10ට තමයි හත කියන්නේ කියලා. ඇයි පොට්ටු වේලෙන් ඉඳලා එන්න කියලා දෙවිය කියලා අහනවලු. ගෙදරින්. අපිට ওই ওই වගේ මහා විශාල අවුලක අපි ඉන්නේ. උදේ පැත්ත තරහ කරගන්නත් බෑ. ඉතින් ඒ බුහිලෝකුත් නෙවෙයිනේ. අපි පටන් ගත්ත තැනනේ. නමුත් මේ අපිට දැනට හම්බෙලා තියෙන ක්ෂණ සම්පත්තිය කියන්නේ. නැත්නම් මේ බුද්ධෝත්පාද කාලේ මනුසාත්ම භාවයේ මේ මෙච්චර ලස්සන වැඩ යන සියදී බැලුවාම අපි කොච්චර පොඩද ජනේලයක් කරලා ඕක දිහා පොඩ්ඩක් බලලා වහලා දාන එක බලපුවාම සතුට කියන එක ඇත්තටම දන්නේ නැතිකම පිළිබඳවයි මිත්‍යා දෘෂ්ටි තියෙන්නේ. සතුට කියන එක අපි අඳුරන්නේ නැහැ. බුදුජානනාංශ කියන සතුට අපි අඳුරන්නේ අපි ඒක ඉල්ලන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින්. ඒකට පොඩි එකක් අක්ක කරව ගමන් අසුචි අත ගන්න හරි ආසයිනේ. ඔය ගොම්පලේ පුඩියෙන් තිබ්බම මුත්‍රා කෙරුවොත් ඌට ඒක තලන්න ඕන. ඒ රස්නියනේ වෙලාවේ. ඉතින් අම්මා කරන්නේ දැක්කපු ගමන් අරන් යනවා. අරුව එවගේ බලාගෙන යන්නේ. මේ තලන්න තිබුණේ. ඒ වගේ තමයි බුදුරජාණන් හසේ නන්දහමතු අරගෙන ගියේ අර අසුචිය තලන්න දෙන්නේ නැතිකම්. ඉතින් හරි ඒ අතින් බලනකොට හරි సౌందර්යයක් තියෙනවා. මේ බුද්ධ පණිවිඩේ හැම කෙනෙක් දිහා බලනකොට සෞන්දර්යයක් තියෙන හැම කෙනෙක්ම මේ සතුට හොයනවා කියවට කොච්චර බයද සතුටට කොච්චර බයද විමුක්තියට කොච්චර බයද නොදන්නා දෙයට කියලා. The fear of freedom, fear of uncertainty, unknown. ඒ වගේම මේ පිරිච්ච ගතියට, සන්තුෂ්ටි කරගතියට, සම්පත්‍ති කරගතියට ඒක අපිට පේන මිසක් වගේ. අපිට පේන තනිවීමක් වගේ, පහලුවක් වගේ, ඒකාකාරීකමක් වගේ, නීරසකමක් වගේ. ඉතින් මේක භාවනා කරනකොට දෝරේ ගලනවා. ඉතින් නැගිටලා යනවා බෑ බෑ භාවනා හරි නෑ සෞත් පෙරයි කියලා. ඉතින් සක්මන් කරනවා. සක්මන් කරගෙන ඉන්නකොට බෑ ගෙදර යන්න ඕන කියලා හිතනවා. මොකද අර අර මර කුණ කකා හිටපෙකට ඒ කුණ නැති වෙච්චාම නිකන් උනවා. ඔය චීන උරු උර කියන්නේ අන්තිම කුකණි චතා කැත්ත චතා කියලා නේ කියන්නේ. ඉතින් ඔය දැන් චීන උර බ්‍රීඩ් කරලා ගත්තාම හදන්නේ තනි ක්‍රම සිමෙන්ති දාලා සිමෙන්ති කොටුවලනේ. පස්සේ බලනකොට විද්‍යාඥයෝ දැනගත්තා උන්ට ලෙඩක් හැදෙනවා. මේ මොනවද මේකට කියන්නේ රත් වුණතාවය කියලා. හීමෝ මට මතක නෑ රත් වුණතාවය. මොකද හේතුව උන්ට පස් හම්බෙන්නේ නැතිකම. පසේ තියෙන විස බීජ වැටිලා ලෝකේ ආහාරයට බඩේ විස බීජ ප්‍රමාණයක් හැදෙන්නේ. ලද්දාපටම සිමෙන්තිය හිටපුවාම ඒ බඩට අවශ්‍ය කරන විස බීජ ටික නැතිකම නිසා ඌට රක්ත උණතාවය ඇනීමිය හැදෙනවා. ඉතින් පස්සේ විද්‍යාඥයෝ කෙරුවේ කුණු පස් ටිකක් ගෙනලා බක්කියක දාලා තියෙනවා. අරුන් ගිහලා අරකට ගහුවට පස්සේ සෞඛ්‍ය සම්පන්න වෙනවා. ඒ වගේ මට ඒ දවස්වල තිබුණා ෆාම් එකේ ඉන්න කාලේ හොඳට කුක් වේලා කණ්ඩ දෙහැබැයි මට සයිවර් කඩේට ගිහිල්ලා හොරෙන් හරි ගිහිල්ලා කාලා ආවේ නැත්තම් මාසෙකට දෙකකට සැරයක් නික උනවාලු. අර මනුස්සයා දාඩිය පිහිපියා ඔංගර තෝසේක ගහලා දීපුවාම ඒක ලැබෙන්න නැතුව බෑ. ඒ වගේ අර Tamanට අවශ්‍ය කරන මේ පරිසරයට මොන සැප තිබ්බත් අර කුණ නැතුව බෑ. නිසා සතුට කියලා අපි අල්ලගෙන තියෙන්නේ කැඹිරිල්ල. අපි මේ දඩයක් එහෙම තමහ කම්පනයක් අල්ලගෙන වෙවුලන කම්පනයක ඉන්නේ. මෙතෙන්ද ඇවිල්ලා මේ කම්පන මේක නැති වෙච්චාම නිකන් මම පාළුයි වගේ ඉන්න බෑ මොනවා කරන්නේ මොකද්ද මේ රැයට කණ්ඩත් නෑ තනියදී බුදියන්න තියෙන්නේ මොකද්ද මේ මේ භාවනා කියලා කිසිම එන්නේ නෑ ඒක හේතුව අපි සන්තුට්ඨිය පිළිබඳ මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ සම්මිය දෘෂ්ටිය නෑ විවේකයේ කියන එක දන්නේ නෑ විවේ අපි විමුක්තිය හෙව්වට විමුක්තිය ලැබෙනකොට ඒක එන්නේ බීතනයක් වගේ ඒක එන්නේ මහා භයානක දෙයක් වගේ තනිවීමක් පාළුවීමක් වගේ ඉතින් නිසා ඇසුරම තියෙනවා අහලා අහලා අහලා මේවා කරන්න ඇත්ත දිහා දැකලා දැකලා දැකලා අන්තිමට බැරි වෙච්ච හන්දම මෙතෙන්ට එන්නේ. ගණන්ච ඔක්කොම බැරි වෙච්ච දවසට තමයි ඔන්න ඇවිල්ලා අම්මේ මෙච්චර සාහසයක් තිබුණා දැන්නේ දන්නේ ස්වාමීන් වහන්සේ කියලා. ඒකට 60ත් කියලා හොටත් විමැනිලා ඔන්න දැද්දට භාවනාව. පුළුවන් නම් බුදුන් කියන්නේ කලු කෙස්තියේදී සුසුක තරුණ වයසේදී ඇවිල්ලා ඔය ඔක්කොම සැප විඳින්න පුළුවන්. මම මේකක් දන්නවා කියලා දෙකම ගත්තා නම් ඒක තමයි සමබරකම ඒකට සෞඛ්‍ය සම්බර වෙනවා. සතුට ඇති වෙනවා. ඒකර තමයි නිවන පරම සපක් කියලා තේරෙන්නේ. අවස්ථා ආවම ඒක තේරුම් ගන්න. ඒක නැවතුම් එතනදි පීටි ඇති වෙනවා. ඒ තමයි චිත්ත විදි කැඩුවා. උදාහරණයක් වශයෙන් දැන් තමන්ට මේක ලැබුණ නැහැ කියන චිත්තයක් ආපු ගමන් චිත්ත විදිය ඒක ලැබෙන ලැබෙන දේ ලැබෙන දේ සතුටු වීමක් මත් කරගත්ත ගමන් අර චිත්ත විදි කැඩෙනවා. ඇත්තටම බannවනම් භවං මේකේ මොකද මේ අභිධර්ම කියන විදිහට බannකොට භවංගේ තමයි හොඳම සතුට. ඉඳුරකට ගැටෙනවා කියන්නේ භවංග චලනයක් භවංග උපච්ඡේදයක් උපච්ඡේදයට පස්සේ තමයි ඇහැට කන්ද නිවසනාදි කරන්නේ ඊට පස්සේ තොරණ ගහලා ඒක දිගේ හත්ති දාගෙන දිවිල්ල තමයි ජවනි කියන්නේ ජවනිට යනකොට අපි නෙවෙයි කැටපොලේ ඇදලා ඇදලා අතාරින වෙලාව බක්කලා ඊට හැරවිච්ච දිහාට ගියා ඉතින් ඒ නිසා මං පාවන කියනකොට මං කියන්නේ ඔය භවංග හිතම නෙවෙයි අනිත්‍ය ප්‍රතිබද්ධ විඥානය කියලා කියන්නේ ඉඳුරම් බැඳීච්ච තැන ඉඳලා එමීට ආනපානේ දැනෙන තැන ඉඳලා ආනපාන නොදෙන තැනට යනකොට මේකයි සැපේ කියන්නේ මේකයි භාවනා කියන්නේ මේකයි යන්න ඕන කියන හැඟීම තමයි සම්මිය දෘෂ්ටි වෙන්නේ. ඒක තුන තියෙන පිරිච්ච ගතියට බටහිර ලෝකේ කියන්නේ the whole body experience කියලා. එතන ලැබෙන අත්දැකීම ඇහෙන් කනෙන් දිවෙන් ආශාවයි කොටුවිල්ලක් වෙන්නේ නැහැ. අන්තික inner space. ඇතුළත තියෙන හිස්තන හැප්පෙන්නේ නැහැ මොකේකවත්. මේක අපි මේ සම්මිය දෘෂ්ටි නැතුව බැලුවොත් මේ පහළක ඔය හේත් වෙන්න එපා බිත්ති වලට. ඔය ඒවා තියලා තියෙන්නේ මේකටමයි රාමු එල්ලලා තියෙන එකටමයි. වෙන මොනවා පෙන්වන්න නෙමෙයි. මැදට වෙලා මේ භාවනා කරනකොට මේ නැති වෙනකොට එතෙන්ද යන්න මේව අහලා තිබුණොත් එහෙම නැත්නම් වෙන්නේ පාළුව. තනි වෙනවා, කොටු වෙනවා. දැන් මේ ඇඟ තේරෙන්නේ නැතු වෙනවා. අතපය නැතුව බහා නිකන් මේ අඳුරු කාමරයකට දැම්මා වගේ තේරෙනවා. ඉතින් මේක මේක එනකොට, ඒ කියන්නේ භාවනා කරනකොට මේ අත්දැකීමට බය නොවෙන කිසිම කෙනෙක් ලෝකේ නැහැ කියන. හැම කෙනෙක්ම මම මාගේ හැඟීමෙන් යන්නේ. මුතික ටික ටික අතහරිනකොට තේරෙනවා යම් තැනකට එනවා සද්ද ආවට පණිවිඩය තේරෙන්නේ නැහැ. වේදනාව දැනෙනවා ඒක සැප දුකක් මොකක්වත් නැහැ. අන්න එහෙම නිකන් ඒව ඇඟට වදින්න නැතුව යන්න ගන්න. ඒක තේරෙන්නේ මම නිකන් කොන් වුණා. මම නායක වෙනකොට මිනිස්සු ගෙවල් දෙන්නේ වලට තීන්දුව වලට ගන්න නැහැනේ. අතල දැන් අන්න ඒ වගේ තැනකට ඉඳුරන් ඉඳුරනුත් වැඩ නැහැ. වැඩ කෙරුවට ඉවා යන්නේ මැද ස්ට්‍රීම් එකට එන්න පටන් ගන්නවා. මෙතෙන් එනකොට සහලවන එක, බය වෙන එක, නිින්දට යන එක තමයි කෙලස් කියන්නේ. මේක දිගට පවත්වන්න පුළුවන් නම් ඒක ලොකු අභියෝගයක්. ඒ අභියෝගේ ගියාට පස්සේ මේකේ මේ ඇතිවෙච්ච විවේකය තුල මේක මම ඇති කෙරුවේ මගේ විවේකයේ අර එහෙම කියන්නේ නැතුව මේක කිසිම ඩ්‍රයිවර් කෙනෙක් නැති වාහනයක් වගේ ස්ටාර්ට් කරලා මම අපි කිව්වොත් එහෙම මේ ඔටෝ පයිලට් යන ප්ලේන් සීනේ එහෙම නැත්නම් තනිකර වැඩ කරන බුල්ඩෝසර් තියෙන්නේ ඔය බෝම්බ ඩිස්ක්‍රේ කරන්නේ වතුර යට වැඩ කරන බුල්ඩෝසර් හදලා තියෙනවා දැන් රිමෝට් කන්ට්‍රෝල් එකෙන් වැඩ කරන්නේ වැව යට වැඩ යන්නේ රේඩාර එකේ පොඩ්ඩක් බලන්න පුළුවන්. ඉතින් ටිකටම වැඩේ. වතුර මේ වතුරේ වැඩ. අන්න ඒ වගේ තැනකට ආවට පස්සේ අර මම මට පාලනය කරන්න පුළුවන් ගතිය අසරණ ගතිය ස්වාමිත්වේ නැතිකම තේරෙන්න පටන් ගන්නවා. මේක තමයි අපිට දරන්න බෑ. මේක මෙතනයි මේ සන්තුෂ්තිය තියෙන්නේ මෙතනයි තියෙන සමබරකම මෙතනයි තියෙන්නේ මේ විශ්වාසය කියන එක අපි නෑ. අපි හිතන්නේ විශ්වාසය තියෙන්නේ පේන රූපවල. ඒකත් කතරගම දෙයියන්ගේ රූපේ නම් බර විශ්වාසයක් තියෙනවා. නමුත් බලනකොට මේකේ වෙලා තියෙන්නේ මොකද්ද අපි පාරෙන් පිට පැනලා තියෙනවා. මම මම සම කරන්නේ නැහැ ඔය අනින්ජ ප්‍රතිපද විඥාන කියන එක මම මම අතින් කොයින් වෙච්ච වචනයක් ඒක මේ භවංගයත් එක්ක සම කරන්න යන්නේ. නමුත් බුද්ධ දේශනා කියනවා විඥාන ස්රෝත එහෙම නැත්නම් අනිමිත්ත සමාධි නැත්නම් චිත්ත පටිසංවේදී වගේ වචන වගේක් විස්තර කරන්න අමාරුයි. ආන්නේ විස්තර කරන තැන මේ ඒ මම ප්‍රවේශමෙන් මේ වචන පාවිච්චි කරන මෙතන හුඟ දෙනෙක් එතෙන්ද ගිහිල්ලා තියෙනවා. හැම කෙනාම බය වෙලා ඇවිල්ලා තියෙනවා. මේ කමඨා සුද්ධ කරනට එකයි කරන්න තියෙන්නේ. ඔකට බය වෙන්න එපා. ඕකටයි සිල් රකින්නේ. ඕකටයි දන් දුන්නේ. ඕකටයි මනුස්සකම තියෙන්නේ. ඕකටයි බුද්ධත්ව වචනේ කියන්නේ. උතින් ගියාට පස්සේ සතුටින් බාර ගන්න. වෙන මිනිහෙක් එළියට එන්න. ඊට පස්සේ තව පට්ට තව තට්ටු දෙක තුන සුද්ධ වෙන්න තියෙනවා. මේ පළවෙනි එකේදීම 100ට 95ක් විතර සෙනඟ භාවනා තමයි. ඒ කියන්නේ භාවනා සාර්ථක වෙලා ලැබෙන හරි විවේකයේ සහ හරි සන්තුට්ඨිය දන්නේ නැහැ. දන්නේ නැතුව මොනවද බලාපොරොත්තු වතාවන. ඉතින් කමඨාන් සුද්ධ කරන්න හම්බුනොත් ඉතින් ගුරුවරයා බොහොම ප්‍රවේශමෙන් කටයුතු කරනවා. මොකද එයාගේ අදහස් වෙනස් වෙනවනේ වෙලාවයි. රුචර්චකම වෙනස් වෙනවනේ, පෞරුෂත්ව වෙනස් වෙනවනේ. ඒකට විශ්වාසයක් ඇති කරලා දෙන්න ඕනේ. මමත් උතන තමයි හිටියේ. මමත් මේක අහුවෙලා මම නම් මෙන්න මේ වගේ මේ ආර්ය පරිශ්‍රණයක් කරා කැමැති නම් කරමු. ඒ ආර්ය අන්තිමට තමයි කරන්නේ. දන්න හැම පැත්තෙම බැරි වෙනකොට තමයි කරන්නේ. ඉතින් ඒකට විශ්වාසය හරි අවශ්‍යයි. හැබැයි මේ විශ්වාසය ණයට ගන්න එක. ඒක ප්‍රසාද සද්ධාාවක්. පහු වෙනකොට දෙකක් තුනක් ජයගත්තට පස්සේ මේ අවස්ථා දෙක තුනක් එයාට තේරෙනවා යකෝ මේකේ තියෙනවා මොකද්ද? එතකොට එතන දැන් ගුරුවරයා වුණේ නැත්නම් මම්මයි මේක ගත්තේ මගේ මේක කියලා නිකන් එනවා ඊට පස්සේ දැන් කියනවා ඔක මම කියන්නේ බා. මගේ කියන්නේ බා ඔක මගේ ආත්මය කියන්නේ බා කියලා ඊගාව පාඩම්. ඒක ඒක බුද්ධ ආගමට ආවේනික දෙයක්. මේ මේ කියන එක නම් හැම සමත භාවනාවෙම තියෙනවා. අවසානයේ දාගන්නවා ඒක කිනාට දානවා ප්‍රශ්න. දැරිම තැන අන්තිමේ නෑ කොහොමද මේක වරා බලන්නක්? කාට දමලා ගහුවත් කැරකිලා වදිනවා. අස්ථානකෝපය කියලා කියන්නේ කොක්ක ඉල්ලන්න කෙනෙක් නැහැ. ඉල්ලන්න කොක්කක් නැහැ එතන. අන්තිමනික ඒක ද්වේෂ වෙලා හැම චිත්තක්ෂණයෙම පැලහෙන්න ගන්නවා. ඊටමසල කුෂ්ඨ රෝග එනවා, අසහන එනවා, නිින්දයක් නැති වෙනවා. දැන් වයසට යනකොට මොකද වෙන්නේ බලන්න. වයසට යනකොට හිනේ ඉතිහාසයක් ඉතුරු වෙනවා. කියාගන්න කරගන්න දෙයක් නැහැ. නඩු දාන දෙයක් ඇත්තේ නැහැ. අන්තිමට එමෙතර නිින්දයක් නැහැ. ඔහේ ඉතින් ඔය ඉන්නවා. මොකද හේතුව මේ කේස් ඉවර වෙච්ච නැති කේසස්. එකතු වෙනවා. එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා මුල දන්නෙත් නැහැ, මැද දන්නෙත් නැහැ. ඔක්කොම හමස් මල්ලට දාගෙන යනවා අස්ථානකෝප අස්ථානකෝප. අන්තිම වෙනකොට මුළු ලෝකෙම අස්ථානකෝපයක් විතරයි. මේ ඉඳපු ගමන් තරහ යනවා පුද්ගලයෙකුටත් නෙමෙයි මොකක්ද දන්නේ. දැන් ඇවිල්ලා තියෙන අලුත් ලෙඩ රෝග දෙක තුනක් තියෙනවා. සම්පූර්ණ ළඟ තියෙන මෙමරි එක යනවා. ළඟ තියෙන මෙමරි එක මොකද මේ චීන එක පිළිගන්න කැමති නැහැ. ප්‍රත්‍යක්ෂ පිළිගන්න කැමති නැහැ. ඔළුවේ තියෙන දෝර දෝර ගන්න. එළුවට පස්සේ මේ මිනිස්යා දරුවන්ට අම්මා තාත්තා කියලා කතා කරනවා. කෑවා බිව්වා මතක නැහැ. වම තියනවා කියලා දකුණ තියන්නේ. ඒක කරකිලා යනවා. ඒක මේ මේ ඒ දවසට තනිව කරන්න පුළුවන් එකක් නෙවෙයි. අර යන ඇකියුමුලේෂන් එක දැන් පොලිසියක උනත් විසඳගන්න බැරි අපරාධ ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න රට ඒ කියන්නේ කෙලසෙනවා කියන එක. අපරාධ මුලැමැදාක දන්නවනම් අපරාධ උනාට පොලිසිය ඇතේ කන්ට්‍රෝල් එකක් තියෙනවා. නමුත් විසඳෙන්නේ නැති නඩු ගන්න. හොඳ වචනයක් තියෙන මට එන්නේ. ඒක තමයි ඔය අස්ථාන කෝප කියන්නේ. අස්ථාන කෝප කියලා කියන්නේ කාගේ හරි එල්ලන්න බලනවා. ඒක පාරවලල්ලක්. අසන්තුෂ්ත චරිතයක් දුක්ඛ සත්‍ය ඒක වැදින් නැත්නම් දැන් ඥානන්ද සාංශයේ ඉන්නකොට කියන්නේ දැන් මෙහෙම ඉස්සරහට ගියානකොට අපේ ද්වේෂයක් අපේ පිට කරනවා දැන් මේ දෙන්න ඇති නිසා මේ දෙන්න ගැහැපිච්චා මේ දෙන්න මෛත් එක තරහකාර වෙනවා නඩු යනවා හරි ගියේ නැත්තම් ඔක තව ඉස්සරහට යන ගිහිල්ලා ගිහිල්ලා මේ ලෝකේ කරගෙච්ච එකක් නේ ඔක අනිත් පැත්තෙන් ඇවිල්ලා ඔහට දාලි විශ්වදාචාර්ය යක්කු මේක මල කෙලියක් නේ මට ගහනවනේ පිටිපස්සේ ගෙනල් කවුරු හරි කියලා. මොකද වෙන්නේ? අර හින්ද මේ තායි තායි මනස මේ හොලන් ජාතිකෙක් මං ඉන්න කාලේ හිටිය නිල්ලඹේ ඒ මාත් එක්කත් අවසුමනක් හිටලා භාවනාවක් කරා එලි ඉතින් යා කියලා යා බුද්ධහම මෙහෙදි ඉගෙනගෙන පොත් ලියලා එහෙ ගිහිල්ලා කියලා දීලා තියෙනවා ඒ සුද්ධණ්ඩ ඒ කියන්නේ දේව විශ්වාසය තියෙන අයට එයා කියලා තියෙනවා මම දේව විශ්වාසයට විරුද්ධ වෙන්නේ මං දැකපු දෙයක් මේ කියන්නේ අපි මේ ඇවිදිනවා පිටියක ඇවිදිනවා හැබැයි අපි ඇවිදින විශාල හියුම් පයිප් එකක් ඇතුලේ හියුම් පයිප් කියන්නේ බෝක්කුකට තියෙන්නේ බෝක්කට ගොක් විශාල බෝක්කු කටක්. ඉතින් අපි ඇවිදින්න ඇවිදින්න බෝක්කුවත් පෙරලි පෙරලි යනවා. ටික වෙලාවක් ගියාට පස්සේ පියවර ලකුණු ටිකක් පේනවා. ඉතින් කියනවා මේ අලුත්ම අලුත් එකක් මම අරගත්තේ මේ ඇතුලේ කවුරු පේන්නත් නැහැ කොහෙද මේ පියවර ලකුණු. අනේ තමයි පහු කරපුවා කර කියලා උඩින් ඇවිල්ලා ඔක්කොම පෙරලා තියෙන ඉතින් බනිනවලු මෙන්න කේන්දර බලන මේ පියවර ලකුණු පිටිමේකෙද ගෑණියෙකෙද කොහෙන්ද මේක ආවේ අඟහරු ලෝකෙන්ද ඉතින් හොයනවා. ඔය හොයා යනවා. යනකොට දෙක තුන එනවා පියවර ලකුණු එක පිට එක බලනකොට මේ තමන්ම පහගගෙන ගිය එක තමයි තියෙන්නේ. ඉතින් මේක මේ දැන් ඔය මේ භෞතික විද්‍යාවෙත් මේ මට්ටමට රැඳෙන හැම විද්‍යාවකම අවිල තියෙනවා. අපිම දැන් සාමාන්‍යයෙන් කියනවා අපේ ගමේ කතාවක් තියෙනවා කවුද යකෝ මගේ අමුඩ කැත කෙරුවේ කියලා අහනවා. කවුරුත් කියන තමන්ගේ අමුඩ කැත කරන්නේ. තමන්ට ඒකටත් ගෑනිට බයින. කවුද යකෝ මගේ අමුඩ කැත කෙරුවේ කියලා. බලනකොට අමුඩ ගැති වෙලා තියෙන තමන් අතීම තමයි. ඒ නිසා මේක මේ තියෙන මේ අපි දැන් මේ විඳින දේ කාගවත් හේතුවක් නිසා නෙවෙයි තමන්ම කරගත්ත දේ. හැබැයි අපිට හරිම විල්ලැජ්ජයි ඒක පිළිගන්න එක. ඒ නිසා අපි හිතනවා නෑ නෑ මේක නම් අසබලාමයි කියලා විශ්වාසය කඩාගෙන කාටරි හේතු කරගෙන මේක තිබුණත් අපිට මේ සැපසේ ඉන්න පුළුවන් කියන එකත් මතක නැති කරගෙන ඉතින් අර හතර පහ කොනට මේ මදු ගැටිච්ච හාවෙක් වගේ ගත්ත ගාන ගානකට වදිනවා වයසට යනකොට යන්නේ සම්පූර්ණ අසාධාරණ ලෝකයක්. සම්පූර්ණ අතාර්කික ලෝකයක්. සම්පූර්ණ ස්ථානයක් නෙමෙයි මේක අස්ථානයක් කියලා චක් කියාගෙන ශෞත්‍ය කියාගෙන තමයි ජීවත් වෙන්නේ. ඔය කියන්නේ භාවනා කරනකොට ඇති වෙන නිදිමත නිවර්ණ ධර්මයක් නේ අපි ඒක සඳහා මොකද්ද දැනගත්තට පස්සේ නිදිමත නිදිමත වශයෙන් කියලා දැනගත්තට පස්සේ මොකද්ද ඒක සඳහා අපි කළ යුතු උපදේශය ඒක කොහොමනවත් එතකොට මේ යෝගාවචරය පරියන්කෝ සක්මනේ නිදිමත අඳුනගෙන තියෙන්නේ දැන් අහන්නේ නිදිමතට මොකද්ද කියන පිළියම කියන එකයි ඒ කියන්නේ ප්‍රශ්නේ අපිට තියාගන්න ඕන නිදිමත කියලා කියන්නේ වීර්යචෛසික අනිත් පැත්ත කියලා කුසීතකම ඒකට කියනවා කුසීතෝ හීන විරියෝ. ඒ කියන්නේ පැතිගෙන ආරද්ධ විරියක. එහෙම නැත්නම් පග්ගහිත විරිය, පරිපූර්ණ විරිය ආදි වශයෙන් කියන මේ මේ දෙක තේරුම් ගන්නවා. යම් වෙලාවක ඒ තීන මිද්දේ කියන එක තීනේ කියලා කියන්නේ අකමැත්ත එපාකම මිද්දේ කියලා කියන්නේ ඒ සත්‍යෙ මිදිලා ෂේප් එකක් එනවා. කැටි ගහනවා හැඩයක් ගන්නවා මිදෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ නිකන් අර හොඳටම කට හයි වෙච්චි බටර් කෑල්ලක් පම්පෙත් ගහන්න බෑනේ. රත් වෙච්ච එක හොඳ ස්ප්‍රෙඩබල්. පාවිච්චි කරන දේ ගුලි කරනාට පස්සේ ඒ වගේ වෙනවා අපේ ඇඟ අකර්මණ්‍ය වෙනවා. හිත අකර්මණ්‍ය වෙනවා. ඒකට අපි තීන මිද්ද කියලා කියනවා. නිින්ද කියලා කියනවා. ඒක මේ පැත්ත වීරිය. ඒ නිසා ආතාපය තමයි මේකට අවශ්‍ය කරන්නේ. ආතාප විරිය කියවනේ බර බත් දෙක රත් කරන්න. රත් කරගොන් ආයෙත් උදේක උනක් කමන්න ස්ප්‍රෙඩබල්. මේ රත් කිරීම වීර්ය චෛතසිකයේ විදිහට අඳවා ගන්න. වීර්ය චෛතසිකයේ මට්ටම් කීපයක් තියෙනවා. තීන මිද්දේ මට්ටම් කීපයක් තියෙනවා. ඒ දෙකේම තීන මිද්දය හොඳටම වෙලා කිරණ මට්ටමට ආවට පස්සේ ඇත්තටම ගොඩ ගන්න කෙනෙකුත් නැහැ, දන්නේත් නැහැ. එතකොට අපි පමා වැඩි. නමුත් එතෙන්ට ගිහිලා තමයි ඊට ඉස්සෙල්ල මට්ටම අල්ලන්න පුළුවන්. ඒ නිසා ඒකට තුච්ච කරන්න නිඳා කරන්න හොඳ නැහැ. ඒකම වීරියෙත් නිඳ හුඟක් දෙවුනාට පස්සේ ඒක රත් කරන්න ගොඩක් ශක්තිය වුණා. ගොඩක් ආවැය කිරීම වැඩි. ඊට කලින් මට්ටම අල්ලගත්තොත් ඒක පාලනය කරගන්න තමන්ගේ වශයට ගන්න ඉඩ අඩුයි. එන්න ඉස්සෙල්ලා මේක එන්න පුළුවන්. ඒ නිසා මෙයාට ඉඩ නොතබා යන්න ඕනෑ කියලා දැනගත්තොත් හැම වෙලාවෙම මේ සඳහා පොඩි වීරියක් වැය කරගෙනම යන්න ඕනේ. يعني ඉන්ෂුරන්ස් අපි ගෙවනවා වගේ ප්‍රීමියම් එක ගෙවාගෙන යනවා ඉන්ෂුරන්ස් එක. ඉතින් මේ දෙක අතර සංසන්දනය කරලා මිස يعني මේක අත්දැකලා මිස අපි මේක සාකච්ඡා කරන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා නින්දෙදී ගොරෝසු වශයෙන් කියන නින්දක් කෙනකොට උපක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පරියන්කදී ඉස්සෙල්ලා හොඳට සක්මන් කරලා හිඳ කර්මන්නේ කරන. ඒකට තමයි උත්තරේ කිව්වේ සක්මනේදීත් නින්දේනවා කියලා. ඒ සඳහා කරන්න තියෙන යන්න ඉස්සලා ගමට යන්න ඉස්සලා හොඳට බැටරිය charge කරලා තියාගන්න ඉන්නේ. දෙක තමයි ගමන දිගට මෙනෙහි කර කර යන්නේ. මෙනෙහි කිරීමෙන් තමයි මේ charge එක ටික ටික discharge කරන්නේ. එක එක ආස්වාසයක් පාස ප්‍රසවාසයක් පාස මේ ආස්වාස මේ ප්‍රසවාසය කියලා මෙනෙහි කරනවා. එතකොටත් නිදිමත එනවනම් ආස්වාසයේ ඇතුළේ නැතුළේ නැතුළේ නැතුළේ කියලා ළඟ ළඟ මෙනෙහි කරන නිකන් කාල් ගන්නවා වගේ. අන්න එහෙම කරනකොට ගන්න පුළුවන්. නමුත් බරපතල තත්ත්වයට පත් වුණාට පස්සේ මේ කියන්නේ සාමාන්‍ය કોઈ නින්දටයි බීමටයි කියනවා බීම මොනවත් බීමත් පුත්තිලට උපදෙස් දෙනවා නම් බොණ්ඩ ඉස්සලා කරන්න කියලා. ඊට පස්සේ මේ මනුස්සයා නෙවෙයි ඇහින්නේ. ඒ නින්ද ගියාට පස්සෙත් බන කියලා ඇති වැඩකුත් නැහැ. මේ බුද්ධි වෙනවද බුද්ධි වෙනවද කියන ප්‍රශ්නේ පොඩ්ඩක් මතුවෙනවා. ඒ නිසා ඒක සාකච්ඡා කරලා මට ගන්න ඕනේ අපිට ඒ ඒ රෝග ඕන වෙලා කෙන්න පුළුවන්. කිසිමත් එන්න පුළුවන්. ඒක නිසා හැම වෙලාවෙම සක්මන් කරලා යන්න. සක්මන් කරලා ගිහිල්ලා පටන් ගන්නකොටම ගොරෝසුට අරමුණ දැනනකොටම පරියන්කේ. ඒක සමාධිය තිබුණත් සතිය තිබුණත් මෙනෙහි කිරීම පුරුද්දට කරන්න. මෙනෙහි කරගෙන යනකොට එන්න තියෙන අවස්ථාව අඩුයි. එන්න නිින්ද ආවට පස්සේ සරුවචනාජේ මොකල්ලන ස්වාමීන් වහන්සේට අර කරුණු හතකින් පෙන්ලා දීලා තිනවා නිින්දක් කඩන්නේ කොහොමද කියලා. ඒකත් එච්චරම මොකද්ද කියන්නේ බොහොම බොහොම ග්‍රාමීය මට්ටමේ සමාජික ප්‍රශ්න. උන්වහන්සේ කියලා තිනවා පළවෙනිම දේ සංඥා වෙනස් කරන්න කියලා. ඉතින් නිින්ද එන්නේ පොඩ්ඩක් ඔය ආවට කමන්නේ කියන මට්ටමේ. ඒ සංඥාවම දැනගත්තොත් මේක තමයි මට දෙලක් නැති වෙලාට ගුරුරෙක් හම්බෙච්ච වෙලාට විවේකي හම්බෙච්ච වෙලාට භාවනාව ඔක්කොම හරි ගියාට පස්සේ මාව නැති කරන්නේ හින්ද. සනින්ද තමයි මාත් එක්ක සංසාරේ දිගටම මාත් එක්ක යන භයානකම සතුටක්. දැන් ගෙට ඉන්නේ කියලා නෙවෙයි. නිසා ඉද නොයනා තාලට යන්න ඕනේ. ඒක නිසා නිසා නිින්ද එනකොටම දැනගන්න ඕනේ. හොඳට මං කියන දේට තමයි භාවනා කරන අයට නිින්දක් එනකොට දැක්කකුත් නැහැ. ඉසිකක්කුත් නැහැ. ගෙදර ගැන ප්‍රශ්න නැහැ. පරිසරයේ සද්ද නැහැ. ඔක්කොම හරි. එහෙනම් අපි ජීවිතේ ඉල්ලපු ක්ෂණ සම්පත්තිය සේරම ලැබෙනකොට හිමීට ගෙට රිගෙනවා. එතකොට දැනගන්න ඕන නිින්ද එනකොට මේ සද්ද ඇහෙන එක කොච්චර වටිනවද කියලා. දුවන් ඩෝංගල කවුරු හරි දොරක් කරනවනේ කියන්න. මට ඔය කියලා ඕන නැගිටින්න. නැත්නම් කල්පනා කරලා යකෝ මේ නිින්ද කන්නේ. වටිනකමක් තියෙනවා. ඔය නිල්ලම හදන වෙලාවේදී මේ වගේ ශාලාව. පඩි තුනක් බහවුවාම කුස්සිය. ඉතින් සල්ලි නැති නිසා හැදුවේ භාවනා ශාලාවයි. ඒක ඒ ශාලාවේ කුස්සිය පැත්තට තියෙන දන ආචාර්යගේ කාමරේ. ඒක පිටිපස්සේ බුදු පිළිමයක් තියලා ඔය තමයි වාඩි වෙන්නේ. ළඟ තියෙන ගල් ටිකක් ඒතකොට තමයි හැදුවේ. තාමත් ඒ සැකිල්ල තියෙනවා. ඉතින් හදන වෙලාවේදී ගුරුවරයෙක් කවුරක් කරන්නේ අපි ඒක තුලා භාවනා කරමු කියලා. අන්තිමට ගිහලා කුද්දින් මහත්තයා ඕකෙදී බුදු වුණා. ඉතින් ඌ ගුරුවරයා වුණා. ගුරුවරයා හැම කෙනෙකුම කියනවා දැන් පොල් බින්දිනකොට ඩෝන් ගාලා සිරි මේ මේ මෙයා ඔන්න බින්දිනවා ඩක් ගාලා. ඊට පස්සේ දර බලන්න ගියාමත් ආය නෑ අකලට පොල් කඩන්නා වගේ ඩෝන් ගාලා දර බලන්න. ඉතින් දැන් අර භාවනා කරන කට්ටිය පිටරටින් ඇවිල්ලානේ. ඉතින් ඒගොල්ලෝ එක පාට කලවම් වෙච්ච අහ කියනවා කවුද සැලසුම් කර මිනිහා මේක බලන කුස්තියයි, වැසිකිලියයි, ගඳකිලියයි, කක්කුස්තියයි සේරම එකට දාලා මොන එකක් දිගටි ඔක්කොමලා කියනවා ඇත්තටම බලන්න කිසිම නැහැ. කිසිම සැලසුමක් නැතුව හදපු ගොඩනැගිලි කර්මාන්තයක් කියලා. ඒකට ගොඩින් කියනවා ඒ මට මට දැල්ල වටිනාකම තේරෙන්නේ කිසිම සැලසුමක් නැතුව ලීලා සේන්දේගේ ඒ ටයිම් ටේබල් එක මොකුත් නැහැ. ඌ පොල් බින්දිනවා පොල් බින්දිනවා. පොල් කටු ලිපර දානවා. ඒ දඩ ගානකට කට්ටිය නැගිටලා එනකොට අඩු ගානේ මිනිසුන්ට තේරෙනවා මෙතෙක් කියලා ඉඳලා තියෙන නින්ද කියලා. එහෙම නැත්නම් හොඳට මතක තියාගන්න නින්ද එන්නේ සියල්ල සතුටින් හමාර වෙච්ච වෙලාව. එතකොට සේරම හොරකම් කරගෙන යනවා. එතකොට කවුරු හරි කැස්සොත් ස්තුති වෙනවා අනේ යන්තම් මේ ආපේකෙන් වැඩක් ගන්න පුළුවන් දැන් හරි ගන්න නින්දට යන බව දැනගත්තයි කියලා. ඒක තියෙනවා මේ නරකදී හොඳ පැත්තක්. පළවෙනිම එක නිසා සර්වඥයන් කියනවා සංඥා වෙනස් කරන්න කියලා. සංඥා වෙනස් කළා සල්ලේකනේ පටන් ගන්න කියලා. මේ කරන වැඩේ මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට හරි ගියේ නැත්තම් හොඳ ප්‍රියමනාප බුද්ධ වචනයක් සී කරන්න කියලා. මම ඒ දවස්වල තෝරාගත්තේ බොජ්ජංග වල තියෙන විරිය පහම්බොජ්ජංගය. විරිය සම්බොජ්ජංගෝ කෝ කස්සප මයා සම්ම දක්ඛාතා භාවිතා බහුලී කතා අභිඥාය නිබ්බානාය සංවත් නිබ්බානාය සංවත්තති. කාශ්‍යපේ මේ විරිය කියන සම්බොජ්ජංගේ මම විශ්ින් මනාපර දක්වන ලදී. මොකද වීර්ය කියන එක කළු ලැලක පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි. කාටක උගන්නන්න බැනමු සරුවත් යන සර්වඥානේ වීර්ය කියන එක අල්ලන්න පුළුවන් තරමට ඉගෙනනවා. මයා සම්මදක්ඛාතෝ භාවිතු මම මේ උගන්වන්න මේ ටීචින් ටෙක්නික් හදුවා විතරනේ මම භාවිත කරා. බහුලීකතෝ මම තාමත් ඒක කරනවා. අභිඥාය නිබ්බානාය සංවතති මේක නිවනට යනවා කියලා මේ වීර්ය පදය නැවත නැවත සජ්ජායනා කරනකොට අරමුණ නැහැ. අරමුණෙන් ගිහිල්ලා සජ්ජායනා කරනකොට හිතේ. එතකොට එන්න පටන් ගන්නවා. ඒක බැරි නම් කියනවා වචනෙන් කියන්නේ කියලා. එතකොට වෙනකක් එක්ක ඉන්නකොට ඒ වැඩේ කරන්නේ. එහෙම බැරි නම් මේ මේ නිින්ද යනකොට වෙන්නේ රුධිර ධාරාව හැමෙන් අයින් වෙලා මැදට යන්නේ. මධ්‍ය ඉන්ද්‍රියනේ යන්නේ ඒක. ඒ වෙලාවේදී හමාට ගන්නකොට ආයේ ඇඟට ලේනවා. ඒ නිසා කියනවා අතපය මූණ අත ගන්න ඉල්ල. නැගිට ඒක සාමාන්‍යයෙන් ඔය නිදිමත වෙනකොට අපි ඇති නොදැනි වෙන්නේ ඒක තමයි. මූණ පය අත ගන්නට ආයේ රුධිරේ එළියට එනවා. එහෙම බැන්නම් කන් දෙකෙන් අදින්න කියනවා. මේක තමයි ගුරුවරු පන්තිදී වැඩි කරපුවාම රුධිරය ගෙනත් දෙන්න ඕක තමයි කරන්නේ. ඒක ලේ නැති කර තියෙන්නේ මොලේට මේ පාඩම හරියන්නේ අල්ලලා හොල්ලපුවම දෙකක් දැන් මං ඇල්ලුවොත් නඩු. දැන් ගුරුවරයෝ වගේවත් එන්න නඩු. ඒකත් බැරි නම් ඔක්කොම රත් කරලා බැන්න සක්මන් බයින්ද කියලා කියනවා. සක්මන්වත් බැරි නම් ඊට පස්සේ කියනවා දුර තියෙන ආකාශ වස්තු බලන්න කියලා. ඈත තියෙන දෙයකට අවධානය යොමු කරන්න හදනකොට ඇතුළට නැමිලා තියෙන කොනට වෙන්නේ ඒත් තමයි. බැරි නම් මේ ක්‍රම හත බැරි නම් ගිහිල්ලා මේ භයානක අත්‍යවශ්‍ය නිින්දක් නම් සිංහසෙයියාවේ එහෙම නැත්නම් මේ උත්හාන සංඥාවේ නිදාගන්නේ කියලා. ඉතින් මේ කියන්නේ නිින්ද කියන එක මරන්න පුළුවන් මාරයක් නෙවෙයි. එනකොට එයාගේ තාරාතිරම දැනගන්න එකයි. ඉතින් ඇත්තටම මම කියනවා මේ මේක ඒ දේශනා කෙරුවෙත් මොකලන් සංචය රහසෝවන් වෙලා තනියෙන් භාවනා කරන්න ගිය වෙලාවේ. එචා group meditation වල ඕක කඩන්නම තමයි මහසිසාඩු කියලා තියෙන්නේ මොනම හේතුවක් නිසා තනියෙන් භාවනා කරන්න එපා. කෙරුවොත් යට වෙනවා. සෙනඟක් එක්ක ඉන්නකොට ඉතින් කිරනකොට කවුරු හරි ආවිල්ලා හරි ලැජ්ජ හරි හිතන මාට විතර මං හිතනවා එක්කෙනෙකුටවත් නිින්දෙන් ලැජ්ජාව ඉඳලා නැහැ. මම හරි සතුටුනා කලකොඩිය පඤ්ඤාදී කියලා හාමුදුරු කලකොන්දේ ආවේ. අද්දබර නිින්ද යන කෙනෙක්. ලොපොතේ ලියලා තියෙනවා බණ කියනකොට හතර සැරයක් නිින්ද ගිල්ල තියෙනවා. මාට පුතුම මම හිතා බුදු වෙලා වෙන්න තික ලියන්නේ කවුද කියන්නේ හිතන්න බලන්න. දේශපාලන රැසින් වලට යන්න කියනවලු. ඉතින් ගිහිල්ලා වාඩි වෙච්චාම එක්ක පොතක් අරන් ගිහිල්ලා ලියනවා. ඒ ඉතින් දේශපාලනඥයෝ කියන දේවල් අහගෙන ඉඳලා හැක නිින්ද කිව්වම පුදුම නිින්ද. හැබැයි නැගිටින්නේ ෆුල් ආය එනර්ජි. ඉතින් මට මෙච්චර වැඩ කරන්න පුළුවන් හොඳට නිින්ද යන නිසා ඔයගොල්ලෝ හිතන්නේ නැහැ මම බන කියද්දී ගැසිලා ගිහිල්ලා එන වෙලාව තැක්නවා කියලා. ඒ තරම් මේ නිින්දේ තියෙන ලොකු මේ يعني බැටරිය රීචාර්ජ් කරනවා වගේ ප්‍රෙෂර් රිලීස් කරන එකක් තියෙනවා. ඉතින් ඒක මේ හරියට ගන්න නම් නිින්ද පිළිබඳ සම්‍යක් දෘෂ්ටියක් ගන්න ඕනේ. නින්ද කියන්නේ වීරිය නැතිකම නින්ද ලාවට අල්ලගත්තොත් පොඩි වීරියකින් පුළුවන් උණු කරන්න. නින්ද හැත් බැඳුනොත් කොච්චර වීරිය කෙරුවත් බෑ ඉතින් යටත් වෙන්නත් ඕන. මම එහෙන් දැද්දී මුතුමෙන් දැද්දී මේ කලින් ඇවිල්ලා කිව්වා අද චීන කණ්ඩායමක් එනවා දන්ත ධාතු පෙන්වන එක. චීන හාමුදුර කට්ටියක් එනවා පන්දිතරාමෙන් බලන්න එනවායි කියලා කිව්වයි කියලා. ඉතින් ඒකේදී ප්‍රශ්නයක් නැහැ භාවනාව. අපි භාවනා කරනවා. ඉතින් මම භාවනා කරනකොට මම දන්නේ මම අද නින්දකට ගිහිල්ලා ඒ ස්ටුවර්ට් ඉන් හාමුදුරයිල මට මෙතෙන්ට ගැහුවා. දැන් මේ අර කට්ටිය එනවා ඉන්න හැමතුරෝ පුති. ඉතින් කවදාකවත් එහෙම කරන්නේ නැහැ. ඒ කියන්නේ භාවනා කියලා සුමන්න ඒකොටයි තේරෙන්නේ මම ඊට පොඩ්ඩකට කලින් මයිදියා ෆොටෝ එකක් අරන් තිබ්බනම් මොන තරම් නරුම ෆොටෝ එකක් තියෙයි. ඒ කියන්නේ හොඳටම වෙලා ඉතින් අර චීන කාර්යය ආවනම් කිය ආ මේක තමයි උපස්ම භාවනා කරන දර ඔය පිටර ටික ආව කෙනෙක් ඔය තේ භාවනා කරන හැටි හති හරි. ඕක තමයි භාවනා. ඉතින් අර හැමතෝ ලැජ්ජාවට ඇවිල්ලා මේ මේ පැතර තත්තු කෙරුවේ නෑ. සිවුර තියෙන නිසා තට්ටුකට දුවන නිසා මේ ඒ හැමෝම මොනවා කියන්නද එක පැත්ත හරි ලැජ්ජයි. ඉතින් මම පැවිද්දෙක් නෙමෙයි ඉස්සරහ පෙරේ ඉඳලා භාවනා කරනවා. ඒකේ හැමම අපි හැම ලැජ්ජ කරවයි කියලා ලේසියෙන් යන හතුරෙක් නෙමෙයි අවදීන් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මෙතෙන්දි මම හිතන අහන්න පොඩ්ඩ ප්‍රශ්නයක් කියලා මම ඉන්නේ පෙරේදා ධර්මදේශනාවක් අහනකොට අපේ මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේගේ සමත හා විදර්ශනා භාවනා දෙකටම අත්‍යවශ්‍යයි කියලා කියන අදානීය අංග පහ ගැන කිව්වා. ඒක ස්වාමීන් වහන්සේ ඒ පදානීය අංග පහ අපි විවස්ථාවේ තියෙනවා සංඝයාගයේ අපි මේ අද සාකච්ඡා කරනනම් අද ඒක කියවනවා අපි ඒ පොතේ සඳහන් කර තිනවා මේ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බුයි ඉන්න පදානීය අංග පංච පදානීය අංග. ඔව්. ඒ කියන්නේ limbs of striving කියලා කියන්නේ සද්ධාවන්ත වෙන්න ඕනේ. සද්දෝති තථාගතස බෝධි. එතකොට අසටෝ හෝති අමායාවී. කාටවත් සටමායාකම් කරන්න නැතිගුණ පෙන්වන්නත් එපා තියෙන නගුණ වහන්නත් එපා. ආරද්ධ විරියෝ හෝති uppannanam papakaanam akusalanam pahanaya ඊට පස්සේ සීත උෂ්ම දරන්න පුළුවන් වෙන්න ඕනේ පඤ්ඤමා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියන ප්‍රඥාව තියෙන්න ඕනේ සද්ධාව අසට අමායාවේ නැහැ විරිය ප්‍රඥා සීල වෙන්න තැනදී සද්ධාව සතිය සතිය ඉන්නේ නැහැ ඒක ප්‍රධාන අංග වල සතිය ඉන්නේ මෙතන තියුණාට ප්‍රති ප්‍රධාන අංග හැබැයි මම මතක් කරනවා අපි දැන් සීමිත කාලයේ ගිහිල්ලා තියෙන්නේ යෝගාවචරය මේ ගුණ වලින් සමන්විත වෙන්නේ කියලා ලොකසන්ත ලියලා තිනවා ඒකේ මේ හැමදාම කියවන නිසා මට ඒකේ කටපාඩම් වෙලා තියෙන්නේ මේ කට්ටිය කටපාඩම් කරගත්තට වැඩිද ඒව මේ කෝබික්වේ පංචමානි පදානං ඥානි ඉද රාජකුමාර බික්කු සද්ධාහති සද්දෝති සතාගත සද්ධාහති සතාගතස බෝධින් ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ අප්පාබාධෝ හෝති අප්පාතංකෝ ලෙඩ රෝග නැති වෙනවා මේක ඉතින් 60 පිරලා වයසට ගියාට පස්සේ ලෙඩ වෙච්ච කට්ටිය මෙහෙට ආවොත් ඉතින් මේක හොඳයි ඉතින් පෙන්ෂන් කට්ටියක තරක් කරන්න එහෙම නැත්නම් මේ උකුළු හුළු අත්තයි හැරමිටියයි අරගෙන ඉන්නේ භාවනා කරන්නේ ඉතින් ඒක නිකන් ඒක නිකන් භාවනා මධ්‍යස්ථානය නෙවෙයි වෙන මොකද්ද මධ්‍යස්ථානය මේක කියන්නේ එහෙම ධානය මේක කරන්න බෑ එහෙම තිබුණත් ලෙඩ ගණන් ගන්න නැතුව යන්න අල්පාගත එක සද්දා දෙක අල්පාබාධ අපබාධෝති අපතංකෝ සම වේපාකිනිය ගහණිය හොඳට ආහාර ටික දිරවන්න ඕනේ ඒ ටික පවත්වන්න ඕනේ සමන්නගතෝති දෙක දෙක නාති සිංහ ඊගාට අපබාධෝති අපතංකෝ ධම්ම වේවිනිය ගාහනිය සමන්නාගතෝ හොති නාති සිතා නාචුනාය මජ්ක්‍ධිමාය ප්‍රදානක්කමය. අසට හොති අමායාවි ඡටමායාවි නෑ. තුන්වෙනි කාරණාව ඊගායක වීර්ය ඊගායක ප්‍රඥා. වීර්යවන්ත වෙන්න ඕනේ තියෙන කුසල අකුසල නැති කරන්න. ඒ කියන්නේ දැන් අකුසල තියෙන බව පිළිගන්නවා. අකුසල දුරු කරන්න ඕනේ නැති කුසල් පැති කර ගන්න. මේ වීර්යය. වීර්යය. වීර්යය කියලා කියන්නේ සම්මප්පදාන වීර්යය. පස්වෙනික උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව මේ ඇති වෙන සෑම දෙයක්ම නැති වෙනවා කියන කියන්නේ දේවල් බදා ගන්න යන්න ඕනේ. එතකොට අපි මේ ප්‍රධාන අංගය සමාන වෙනවා මේක යෝගාවචර යා නිතර හොයලා හොයලා Taman තුල ඇති කරගන්නේ කියන්නේ. දෙකම තමයි දෙකම තමයි ඉස්සලා පටන් ගන්න අරකෙන් ඉවර වෙන්නේ හිතේ තියෙන විශ්වාසයෙන්. ලොකු ඥාතින් අපිට ඕනේ ඥාතත් කිරියා කියලා ඥාතින්ගෙන් තමයි පටන් අරගන්නේ. ඊට පස්සේ කියනවා විශ්වාසවන්තයා තමයි ඥාතියයි කියන්නේ කියලා අතරතරේ දී ගන්න. කවුරු හරි විශ්වාසයෙන් දැන් මං කියන්නේ මෙතෙන්ට එන එක මං අයියා මල්ලී නංගි මංගේ විදිහට සලකනවා. ලේන අයව මං ගණන් ගන්නවා. ලේන අය මෙතෙන් ආවොත් උන් අයියලා මල්ලීලා වෙනවා. එහෙම නැතුව අයියලා මල්ලිකන් එව්වා නෙවෙයි. මේ පේන අපිට විශ්වාස කරන්න පුළුවන් එක. නිසා පටන් අර ගන්නට අපි ලේනායන්ගෙන් තමයි පටන් ගන්න. ලේනායකමෙන් පටන් ගන්න ඕනෑකමෙන් ඉවරයි. ලේනායකමට වැඩි ඕනෑකම ඕන වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අරක තමයි අපිට තියෙන සම්මත ක්‍රමේ පරමාර්ථ වශයෙන් යනකොට විශ්වාස කරන්න. ඉතින් කොහමරි මෙල්බන් වලට කියන්න තියෙන්නේ මේ ඇයි සමාර්ථ වීගෙන එනවා කියන මොනක්වත් තියෙනවද දන්නේ? කරන්න දැන් වෙලා නැහැ. අන්න හරි. ඒක විතරයි මට කියන්න වෙලා තිබුණේ මේ මොකද පින්දපාතින වරදිනවා එහෙම කෙරුවොත් එහෙම. එහෙනම් තියනවා නම් තියාගන්න ලබන සුමානේ ලබන සුමානේ ධර්ම සාකච්ඡාව නැහැ. සුපදාරාමිනේ. එනිසා 17 වෙනිදාට අපිට හම්බෙන්න පුළුවන්. එහෙනම් අපි මෙතනින් සමුදෙනවා නතර වෙනවා. කියන්නේ අන්න හරි. යටි අන්තර යන්නේ සුපදාරාමිනේ. සුපදාරාමිනේ යන්නේ කවද්ද? 17 වෙනිදා. 17 වෙනිදා. හරි හරි හරි. හරි ඒක නිවැරදි කරාට බින් සිදු වෙනවා. කොහොම හරි මේ දෙකක් නැති වෙනවා අපිට ඊට පස්සේ හම්බෙන්නේ ආයේ 24. එහෙනම් අපි ඒ අනුව මේ මෙල්බන් නගරයට මේ සමුදෙනවා තෙරුවන් සරණයි. මේ මෙල්බන් කට්ටියට කියන්නේ අද ඉඳලා මම මහා තෙරණමක් කියලා අවුරුදු 20 වස් ඉස්ස සම්පූර්ණ වෙනවායි කියලා සාදු කියන්නේ කියන කට්ටිය. හොඳයි අපි එන නතර වෙනවා තෙරුවන් සරණයි. පිළිවන් තන්නයි ස්වාමීන්